දිනාටම තිරුවන් සරණයි. අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීම වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභා සැසිවාරය ආරම්භ කරමු. අපි ඡන්නගේ ඉල්ලා සිටිමු. ලිඛිත පත්‍ර සභාගත කිරීමෙන් අපිට සැසිවාරය ආරම්භ කළ දෙන විදියට. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ උදේ මම ලැබපු ආශ්වාස ප්‍රාශ්වාස අධ්‍යක්ීම එලෙසින්ම හවස ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ විසින් විස්තර කරනවා. එය තවත් දියුණු කර ගැනීමයි මගේ අපේක්ෂාව. පරියංක භාවනාවේදී හිත වැඩි කාලයක් හිස් අවකාශයේ ගත කිරීමට පෙළඹෙන්නේ විපස්සනා ආනාපාන සති භාවනාව අරමුණු කොටගත් කොට ඉඳගත්ත් හුඟ වෙලාවට හිත ඉහළට නැගී අවකාශ වෙන බවක් දැනෙනවා. බුවන්සේගේ මඟ පෙන්වීම මේ තීර්ණාත්මක අවස්ථාවේ ඉතා වැදගත් බවයි මට හැඟෙන්නේ. තෙරුවන් සරණයි. උදේ 8 භාවනාවේ අලුත් ඇදික් අත්දැකීම. මහ කලුගලක් ශූන්‍යභාවයට පත්වීම. දෙක. මගේ දකුණු අත ශූන්‍යභාවයට පත්වීම. තුන සතිමත් මනසේ ඇති වේදනාව නැති කිරීමේ ක්‍රියාව. එච්චරයි. මේකදී ඇත්තටම <clears throat> මේ කෙනා උත්සාහ කරන මේ ටික ඔක්කොම මේ විපස්සනා භාවනා ජීවිතය වෙන්නේ කියලා. එහෙමම කියලාත් නෑ. මොකද සමත භාවනාවේදී ආනාපාන ධ්‍යානයට ගියොත් 1 2 3 4 වෙනකොට පළවෙනි ධ්‍යානෙදී ගුරුසුට පේන ආනාපානේ හතරවෙනි ධ්‍යානට යනකොට පේන්නේම නෑ. අවකාශයට යනවා. නැත්නම් උපේක්ඛා ඒකාග්‍රතාව මට්ටමට යනවා. ඊට පස්සේ අරූප ධානය වලට ගියාම අවකාශයෙම අත්දකින්න පුළුවන්. ඒ නිසා ඒක මේ සම්මතෙදී නොලැබෙනවා කියලා කියන්න බෑ. නමුත් අර මේ සමත භාවනා කරන කට්ටිය හිතනවා මේක විපස්සනාදී ලැබෙන්නේ නැහැ කියලා. නමුත් විපස්සනාදීත් ලැබෙනවා. ලැබිච්චාම අර වගේ ධානය වලට සමවැදීමක් වෙන්නේ. නමුත් ඒ අත්දැකීම් ටික දිගට සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ විපස්සනා යෝගාවචරය සමථ යෝගාවචරයට වඩා එක පැත්තකින් බැලුවොත් මේ පේන දේ ගොරෝසුර තියලා සියුම් වෙලා අතිසියුම් වීම අර අනිත්‍ය කියන ත්‍රිලක්ෂණයට දාගන්න දක්ෂ වෙනවා. නැත්නම් ඒකට සූදානම් ශරීරයක් තියෙනවා. ඒකේ ලාභයක් තියෙනවා මේ විපස්සනා කරන එක. එතකොට මේ දෙයක් දිහා බලා ඉන්නකොට විශේෂයෙන්ම අපි අරමුණු කරලා ප්‍රධාන තැන දීලා ඒකම මූලස්ථානය කරලා බලනකොට ඒක වෙනස් වෙනකොට ඒක දුකක්. ඉතින් ඒ දුක බලාපොරොත්තු නැති එකක්. අනපේක්ෂිත දෙයක්. ඉතින් ඒක සූදානමක් වැඩි විපස්සනා යෝගාව. ඉතින් එයා දන්නවා මේ යමන් කණිතිය නම් යං කිච්ඡං අනිච්චං තං සුඛ සුඛං සුඛං වා දුක්ඛං වා කියලා බුදුරජාණන්සේ අහනවා අනත්ත ලක්ෂණ සූත්‍රයේ යමක් පහන්නේ අනිච්ච නැක සැපද දුකක්ද කියලා. දුක. ඉතින් එතකොට මේ මේ ප්‍රශ්න අහන කෙනා ඒ දුක බලාපොරොත්තු වෙච්ච නැති එකක් හැබැයි දැන් හිත හදාගන්න ලෑස්ති කෙනෙක්. ඒක තමයි අනිච්ච නම් දුකයි. ඉතින් ඒකට පෙරමග ලකුණ ඊගාව මට්ටම තමයි අනිත්‍ය හෝ ඒ දුක හෝ මගේ නෙවෙයි. අනාත්මයි. ඒක මට පාලනය කරන්නත් බෑ, මගේ වාසිය පවත්වන්නත් බෑ. ඒ නිසා ඩිස්ක්ලේම් කරනවා. මොනවා හරි ඇල්ලුවොත් දුකයි. ඇල්ලුවොත් ඒ දේ වෙනස් වෙනවා පේනවා. ඒකේ දුකයි. ඒ නිසා අල්ලන්න එපා කියලා මොන දෙයට යොදලා බැලුවත් ඒ ඒ සීඩිස් එක පේන්න පටන් ගන්නවා. යමක් අතරගත්ත ගමන් අතරගත්ත වෙලාවෙ ඉඳලා ඒක වෙනස් වෙන්න පටන් ගන්නවා. අනිත්‍යත්වය පේනවා. ඉතින් ආ දන්නවා ඒ හරහා තමයි දුක එන්නේ. අල්ලගත්තේ නැති දෙයකින් අනිත්‍ය වැටෙන්නේ නැහැ, දුක වැටෙන්නේ නැහැ. ඒ නිසා අල්ලගත්තොත් දුකයි. ඒක හැබැයි අල්ලගත්තත් මගේ නෙමෙයි. මගේ වාසිය පවත්වන්න බෑ. ඒ නිසා මේක අනාත්මයි කියන්නේ ඒක තමයි විපස්සනා කියලා පැමිණීම කියන්නේ. බුදුන්පත් වීම. ඉතින් මේක මේ භාවනාදී පොඩ්ඩක් සිද්ධ වුණාට මදි. ඒක නිතර සිද්ධ වෙන්න ඕන. හැම දෙයකම සිද්ධ වෙන්න ඕනේ. පරියන්කේදී, සක්මණේදී, එදින්දා වැඩවලදී, Tamange, අනුන්ගේ හැම දෙයකදීම සිද්ධ වෙන්න පටන් ගන්නකන් ඕක දැක්කට පස්සේ ඕක භාවිතාවට නංවන්න ඕන. ඒ තමයි හතරවෙනි ආර්ය සත්‍ය මේක ක්‍රියාවත් කරන්න ඕන. ඉතින් ක්‍රියාවත් කිරීම මේ භාවනා මධ්‍යස්ථානයේ පුට්ට කොටුවක් උඩ ඉඳගෙන විතරක්ම නෙවෙයි. මේකනම් තීසිස් එක මේ තීසිස් එක ප්‍රූව් කරලා පෙන්නන්න ඕන. ඒක තමයි එදිනදා ජීවිතය අපේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ වගේ වෙලාවට කියනවා මේක ආශේවනය කරනවා කියලා කියන්නේ ඕක දැනගන්න එකට. භාවනා කරනවා භාවිතා කරනවා කියලා කියන්නේ ඕක දැක්කන්නා සුළුව නැවත නැවත මුහුණ දෙන එකට. බහුලීකරෝති කරලා කියලා කියන්නේ ඉතින් හැම ජීවිතේදීම මේකට ගැළපෙන විදියට සම්මා දිට්ඨියට ගැළපෙන විදියට සම්මා සංකල්ප පවත්තන එක තමයි කරන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ මා බොහෝ කාලයක් භාවනා කරන කෙනෙකි. මා ඔබ වහන්සේගේ රිට්‍රීට් කීපයකට සහභාගී වී ඇත. මෙවර මහත් වෙනසක් දැනුනි. මට මහත් ප්‍රීතියක් දැනේ. මා පරියංකයේ සිට භාවනා කරන විට නොඑක් සිතුවිලි ආවත් ඒවා අනිත්‍ය බව මෙනෙහි කරන විට ඒවා නැති වී යයි. සමහර විට සිරුර රත්වන බව දැනේ. එවිට මා තේජෝ ගතිය ගැන මෙනෙහි කරමි. එවිට නැවත සිසිල් බවක් දැනෙන්නට පටන් ගනී. <clears throat> දැනෙන්නට ගනී. විටක සිත සමාධිගතව ඇති බව දනුණත් එය සහනදායක නැත. තනින් තන සිරුරේ වේදනා දැනේ. වේදනාව දෙස බලා සිටින විට එයද නැති වී යයි. මෙසේ මගේ භාවනාව අරමුණ බාධා පැමිණුණත් මගේ භාවනාව මේ දින කීපයට දියුණු වී ඇති බව දැනේ. මගේ භාවනාව දියුණු කර ගැනීමට යම් උපදෙසක් දෙනු මැනවි. දෙවෙනි ප්‍රශ්නය මා හුස්ම දෙස දුරුටු පාලේ ලෙස බලා සිටී. එතුනම් ආශ්වාසය සහ ප්‍රාශ්වාසයේ මුල මැද අග බලන්නේ කෙසේද? දැනට මට මුලක් මැදත් අගක් කිසිසේත් වැටහින්නේ නැත. ඔබතුමාට දරුවන් සරණයි. මේක අර පළවෙනි කොටස තේරුම් ගත්තා නම් දෙවෙනි එක තේරුම් ගනි. අපි උදාසීන අරමුණක් කරගෙන තමයි භාවනා පටන් ගන්න ආස්වාද ප්‍රසවාසයේ වම දකුණ ඒ වගේ කියලා ඉතින් උදාසීන අරමුණක් මේ හිත යොමු කරගන්න අමාරු වුණාට උදාසීන අරමුණක් වෙනස් වුණාට එච්චර චිත්ත පීඩාවක් එන්නේ අපිට. ප්‍රිය අරමුණක වෙනස් වීම තමයි අපිට ගොඩක් අමාරු. ඒ නිසා අපි උදාසීන අරමුණේ මේ මූල ධර්ම හිතට අඳුන්ලා දීලා ඊට පස්සේ යනවා මේ කායනුපසනාවෙන් පස්සේ වේදනානුපසනාවට චිත්තානුපසනාවට එවුවා. එවුවට එන්නේ මේට වැඩිය බොහොම උද්වේග කර අරමුණු. ඒ අරමුණ වලටත් අර උදාසීන අරමුණේ සංසිද්ධිය Taman යෙදෙව්වත් නැතත් යෙද වෙනවා. ඒකට කියනවා මේ මේ ණය විපස්සනාව කියලා. උදාසීන අරමුණ දිහා බලනකොට උදාසීන අරමුණ ගෙවීම පුරුදු කරපු කෙනාට උද්වේග කර ප්‍රියමනාප අරමුණක් ආවත් අප්‍රිය අරමුණක් ආවත් ඒ අරමුණ දිසම බලා සිටීමේ සති සතිය පවත්වන්න පුළුවන් නම් එයා දැනගත්තත් නොදැනගත්තත් මෙහිමක් ආවත් නැතත් ඒ අරමුණ බලනකොට අමතරව අරමුණේ වෙනස් වීම දක්නා ගතියක් විනිවිද බලන ගතියක්, වෙනස් වුණාට නොසැලෙන ගතියක් එන්න පටන් ගන්නවා. එතකොට යාට තේරෙනවා අප්‍රිය අරමුණක වෙනස් වීම සැපක්. ප්‍රිය අරමුණක වෙනස් වීම දුකක්. ඒ සැප දුක වෙනස් වෙන්නේ මේ අරමුණ අප්‍රිය අප්‍රිය කියන නම දාන නම අනුව විතරයි. ඒ නිසා මම ඕන අරමුණක් ආවත් මනාපමනාප දෙකට දානවා. agreeable disagreeable pleasant unpleasant කියලා දානවා. ඔන්නේ දාන්න නැතුව හිටියොත් උදාසීන අරමුණ වගේ. නදා ඉන්නම බෑ. අපිට කිසිම දෙයකට නමක් දාන්න තු ඉන්න බෑ. නන්දාපු වලින් විතරයි දුක එන්නේ කියලා නිසා බුදුරජාන්සේ සඳහන් කළා තියෙනවා. නමක් දාපු කිසිම දෙයකින් අපිට දුකක් ඇවිල්ලා නැහැ. ඒ නිසා මතුවෙන දේ දිහා බලන ඉඳලා ඕකත් එක්ක කතන්දර ගොතන්න එපා. ඕකත් එක්ක වැල්වට අරන් ගොතන්න එපා. නම්වනම් දාන්න එපා. සංඥාකරණය කරන්න යන්න එපා. හිත අපේ හිත ඉබේ ඒක කරලා දෙන්න ආනවා. මේකට අර නම දාමු මේ නම දාමු කියලා ඒක හරියට නඩුවලට මේ ආණ්ඩුවෙන් දෙනවනේ නීතිඥෙක් ආණ්ඩුවෙන් දානකොට ආණ්ඩුවරෝ නඩු. හිසන ආණ්ඩුවේ නීතිඥෙක් දාලා දෙනවා වගේ ඔපිනියන් දෙනවා ඊට පස්සේ. ඉතින් හරි ෂෝක් කියලා හිතෙනවා. මේ නඩු නැති නික තමයි හොඳම. නඩුවක් ආවට පස්සේ නිකන් ඇවිල්ලා කවුරු නීතිඥයෙක් කතා කරනවා. ඒ ගොඩ පෙරක දෝරු කන් දෙන්න පටන් ගන්නවා. අපේ සංඥා වේදනා චේතනා කියන තුනේ. ඉතින් අපි ඒකට කියන්නේ පොඩ්ඩක් ඔයගොල්ලෝ පැත්තකට වෙන්න මේ දේ ඇවිල්ලා ගිය දෙයට මම නමක් දාන්නේ නැහැ. නමක් දැම්මේ නැත්නම් මතකිට එන්නේ නැහැ. මතකිට ආවේ නැත්නම් පිළීමක් නැහැ. නපුරක් නැහැ. ඉතින් ඒ නිසා ඉස්සරහට ඉස්සරහට අර නිදර්ශන සමතුලිත අරමුණු වගේ නෙවෙයි ප්‍රිය අරමුණු අප්‍රිය අරමුණු ජය පරාජය සැප දුක යසස ආයස කියන මේ සේරම එන්නේ නමක් දැම්මට පස්සේ තමයි. ඒසයකට නමක් නොදා සිටීම ඒක බදා ගන්න නැතුව ඒක ඇඟේක දා ගන්න නැතුව ඒක ඇදගෙන නාන්න නැතුව බෙදාගෙන කන්න නැතුව ඉඳීම කියලා අපි කියනවා. උත්සාහ කරලා බැලුවොත් පේනවා මේ නමක් දාන එකෙන්මයි නමක් දාන එක ඉබේම එනවා. ඒක මම හිතලත් නෙමෙයි කරන්නේ කෙරුවට පස්සේ මම හිතලා කියලා මම හිතනවා. ඒක ඉබේ සිද්ධ වෙන එකක්. ඒ හරහා තමයි කොක්ක වදින්නේ. ඉතින් ඒක නිසා පොඩි දරුවා අවුරුදු 6ට ඉස්සෙල්ලා මොනම දෙයකවත් නම දන්නේ නැහැ. ඉතින් ඒ දරුවා හරි සන්තෝෂෙකින් ඉන්නවා. මේ හොඳ වුණා දන්නෙත් නැහැ නරක වුණා දන්නෙත් නැහැ කක්ක දන්නෙත් නැහැ රත්තරන් දන්නෙත් නැහැ බුදුහාමරෝ දන්නෙත් නැහැ දේවදත්ත දන්නෙත් නැහැ ඌට කොයි එක ඇවිල්ලා මොනවා වුණත් කිසි වදින්නේ හිත වදින්නේ ඉතින් ඒක බලහිනකොට වැඩි හිරුණත් පේනවා මේ මේ පොඩි කාට දුක ඔය අපි තියෙන ඔය සිතාචාරයේ විසින් ඇති කරලාද දුක නැහැ අපිට මේ ශිෂ්ටාචාරය පන්තියට ගිහිල්ලා මේක මේකයි මේක මේකයි APPLE Apple කියලා කියන්නේ මෙන්න මේක gediya. ඒකට N කියන මේක ආටිකල් එකේ ඉන්න ඕන කියලා මේ ඔළුවට දැම්මට පස්සේ අර වචනේ දැක්කත් Apple gediya දැක්කත් රූපේ දැක්කත් හිත වැඩ කරන්න බඩ ගන්නවා කතන්දරේ. ඒ නිසා ශිෂ්ටාචාරය තමයි ඊට පස්සේ අපිට දුක අරන් දෙන්නේ. මේ භාවනාදී කරන්නේ මොනවත් දන්නේ නැති දැක්කට නොදැක්කා වගේ ඇහුණට නැහැ වගේ දැනුණට නොදැනුණා වගේ බකන් නිලා නින්න කියනවා. බකන් නිලා ඉන්න ගියත් දුකේ නැහැ. ඉතින් අනික් කට්ටිය කියනවා මේ කා මේ බීරියලියට වේනා ගායනා කරා වගේ මේකට මොනවා කිව්වත් ගණන් ගන්නෑ. දොස් නම් කියනවා හැබැයි. හැබැයි උදාසීන අරමුණේ දුක එහෙම තියෙනවා. උදාසීන අරමුණක වෙනස් වීම නිසා දුක නිසා ඇති වෙන දුක තියෙනවා. ඉතින් ඒක නැති කරන්න බෑ. ඒක ඉතින් දී ඇති තත්වයක්. ඒකට ලෑස්ති වෙලා ඔය නංවනන් දාගෙන ගන්න දුක හොඳ නරක කියලා ගන්න දුක අනුන් තුලන් සුභා සුභං දීගං රස්සං කියලා නංවනන් දාගන්න දුක අයින් වුණාට පස්සේ ඔය ඊතුරු දුක් ටික හරි ලේසි දරාගෙන ඉන්නේ. ඒක ඉච්චර ලොකු ස්පයික්ස් නගින්නේ නැහැ. නිකන් ඩේටම් ලයින් එක ඔය දුකක් තියෙනවා. ඒක මේ සඩ සඩින්ද්‍රිය සලායතන පැවැත්ීමේ දුක. ඒකත් ඇතුණා මරණට පස්සේ. මරණකම් පොඩි නිකන් ඇලහැප්පිල්ලක් නිකන් පොඩි ඝර්ෂණයක් දැනෙනවා. ඔක දරා ගන්න බැරි දුක් එන්නේ නම් වනන් දෙමිල්ල හරහා. නම් වනන් දැනීම අපේ දෙමාපිය අපේ ඔළුවට දාපු දෙයක්. අපේ ගුරුවරු අපේ ඔළුවට දාපු දෙයක්. අපි එනකොට ඒව අරගෙන ආවේ නැහැ. ඉතින් ඒ නිසා මේ ආගන්තුක උපක්ලේශ නිසා අපි විඳවන්නේ. අපිට පුළුවන් නම් ඒක ඩිස්ක්ලේම් කරන්න. අපිට පුළුවන් නම් ඒක ඩිසෝව් කරන්න. එතන මේක මම නෙවෙයි කියන්නේ, මගේ නෙවෙයි කියන්නේ, ආත්මෙ නෙවෙයි කියන්නේ. හොඳට දැනගන්න ඕන උදාසීන අරමුණෙහි මේ හිත වැඩිපුර පවත්තලා එහෙන් මෙහෙන් එන දේවල් වලට කතන්දර ගෙතීම හරහා එහෙම නැත්නම් මේ වැල්වට අරන් ගෙතීම හරහා නංවනන් දැනීම හරහා තමයි මේ දුක ඉන්නේ. ඒ නිසා සියල්ලම එන්න අරින්න. මූල කර්මස්ථානේ බලහිනකොට දුකයි තපතයි හොඳයි නරකයි කුයි එක ආවත් ඉවර වෙන්නේ දුකෙන් තමයි. එනිසා ඒ දුක හිතා ගන්න තුනේ ආවේනික දුකක්. ඒක නැති කරන්න හදන්න බෑ. නමුත් මේ ඉල්ලලා ගන්න දුක. මගේ කියාගෙන ගන්න දුක පුළුවන් තරම් අඩු කරපුවාම පේනවා සාමාන්‍ය 175 80ක් විතර අයින් කරතයි. ඒතකොට ඒ ටික දරාගෙන ඉන්න පුළුවන්. ඒ ටිකට හැබැයි ඇහ ගහගෙන ඉන්න ඕනේ මේක මේ අන්ත දෙකට ගිහිලා ගා ගන්න නැතුව මධ්‍යස්තේ පවත්වාගෙන යන්න. ඉතින් එතකොට තමයි ඔය ප්‍රශ්නේ දෙවෙනි කොටසට දෙවෙනි කොටස කියවෙන්නේ ආයසරක් කියවන පොඩ්ඩක් ඒ දෙවෙනි කොටස කියලා තියෙන එක. මා හුස්ම දෙස දේ හුස්ම දෙස දොරටු පාලයේ ලෙස බලා සිටිය යුතු නම් ආශ්වාසයේ සහ ප්‍රාශ්වාසයේ මුල මැද අග බලන්නේ කෙසේද? දොරටු පාලයක් වශයෙන් ඉනකොට නම් කී දහයක දොරටු පාලය දැනගන්න ඕනේ පෙරහැරක් යනකොට දොරටු හරහා මේ යන්නේ මුල මේ මැද මේ අග කියලා. පෙරහැරත් එක යන කෙනාට බලන්න බෑ. මුලට සම්බන්ධ වෙලා පෙරහැරත් එක්ක ගිරිතුපාලේ යන්න පටන් ගත්තොත් පෙරහැරත් එක්ක උඩ අග මැද බලන්නත් බෑ අග බලන්නත් බෑ. ඒ නිසා දොරටු පාරේ හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඕනේ. එතකොට මුල මැද අග පෙනේ. ඉතින් ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අර ඉස්සලා කියන මට්ටමට ගියාට පස්සේ කිසි දෙයක මුලක් මැදක් හොයන්න බැරි. ඔය සන්තතියක් වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී ආනාපානෙ කොටු කරන්න හදන්නත් එපා. ඒකේ මුල මැදක බලන්නත් එපා. මේ සියල්ලම මේ රීකී ක්‍රමයට නෙවෙයි සමස්තයක් වශයෙන් පේන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී එකකවත් මුලැඳාක පේන්නේ ඔක්කොම නිකන් ගොජයක් වාගේ, ඔක්කොම නිකන් සන්තතියක් වාගේ ෆ්ලක්ස් එකක් පේනවා. ඒකෙදි මුලැඳාක බලන්න බෑ. එතෙන්ද ඉන්න ඉස්සෙල්ලා තමයි මුලැඳාක බැලීම හරහා තමයි උතෙන් දෙන්නේ. මෙතෙන්ද ගියා නම් ආයෙසරයක් මුලැඳාක බැලීමේ අවශ්‍යතාවයකුත් නැහැ. වෙන්න ඕනේ වැඩේ වෙලා. ඒක නිසා දුරටුපාලෙක් වශයෙන් ඉන්නවනම් මම අර දීපු දර්ශනය තමයි දර්ශනය තමයි තියෙන්නේ. නමුත් සමස්තෙම පේනවනම් ලොකු බිතුසිතුවමක් වගේ ගොජයක් ඒ ඒකේ ආනපානෙ වෙන් කරලා අඳුර ගන්න යන්නත් එපා. අල්ලගත්ත අරමුණක ආනපානෙ හෝ මොන දෙක මුලැමැදක බලන්න යන්නත් එපා. දැන් මට පේන්නේ ගොජේ කියලා හිතන්න. ඒක ඊට වැඩිය මුලැමැදක බලනට වැඩිය ඇඩ්වාන්ස් ස්ටේජ් එකක්. ඒක දිහා බලන්න එකයි කරන්න තියෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සක්මන નિરાසයෙන් සිදුවේ. ඒ નિરાසයෙන් වෙනවාදයි පාදයේ වමද දකුණදයි විමසා බලමි. සක්මනේ විනාඩි 20ක් පමණ ගොස් ඇති අවස්ථාවක සතියින් හැරි සිට ගතිමි. සිටගෙන බලා සිටින විට ශරීරය දිගින් දිගටම පසුපසට ඇදෙන බවක් දුටුමි. පාදය නැවත ඉදිරියට ගැනීමට චකිතයක් ඇතිවිය. එහෙත් පාපිස්සේ පාදයේ ස්පර්ශවනු සීහෙන් දැක අවබෝධයෙන් කකුල ඉදිරියට තැබුවෙමි. සක්මන බොහෝ විට නිද්‍රාශීලී බවකින් අවසන් වේ. පරයන්ක භාවනාව. මුල පරයන්ක පරයන්කේ ආශ්වාසය ප්‍රාශ්වාසයයි. භාවනාව ආරම්භයේදී මුල පරයන්කේද තියෙන්නේ? මුල මූල පරයන්කේ. මුල පරයන්කේ කියලා තියෙන මූල එක. මූල පරයන්කේ. ඒත් වාක්‍යයක් නැහැ නේද එතන කියවෙන්නේ? මූලපරියන්ක ආස්වාස් ප්‍රසවාසයයි කියේ. මූලපරයන් ආස්වාස් ප්‍රාස්වාසයයි මම හිතන්නේ. භාවනාව ආරම්භයේ නාසිකාග්‍රයට සතිමත් වේ. ටික වේලාවකින් ඔළුව හිරිවැටි ගියාමෙන් හැඟේ. සිතවිලි නැත. කාලය ගැන තවම අවබෝධයක් නැත. ටික වේලාවකින් ගැස්සී නැවත ආශ්වාසයේ ප්‍රකට වේ. සිත නැවත ආපව දැනගමි. මෙය චක්‍රයක්සේ සිදුවේ. එසේ නොවන සෑම විටම ශාරීරික වේදනාව මතුවේ. එම වේදනාවන් වල මුල මැද අග දකිමි. බොහෝ විට එය සාර්ථක වී නැවත ආශ්වාසය ප්‍රකට වේ. එය සිතට දැඩි සතුටක් ගෙනේ. හුස්ම රැලි දිහා බලා සිටින විට අද ප්‍රථම වරට ප්‍රාශ්වාසය ප්‍රකට විය. ප්‍රාශ්වාසයේදී හුස්ම රැල්ලේ සිසිල උඩුතොල මුදුනේ සිට යටිතොල දක්වා විහිදිනේ. සමහර විට ශාරීරික වේදනා වඩා තියුණු වේ. එවිට ඉඳගෙන සිටීම පමණක් සිත යොදමි. එදිනෙදා සතිය වැඩිම. ආහාර ගැනීමේදී සතිය වැඩියෙමි. කැන්ටුලොප් කෑල්ලක් කට තුලට දමන විට සිසිලක් එය මුඛයේ කුඩා කැබලි වලට කැඩෙන ආකාරය නිරීක්ෂණය කිරීමේදී බ්ලැක් අවුට් විය. ඒත් ඉක්මනින් පියවි 100ට පැමිණීමේ වැරදි අඩුපාඩු ඇතොත් පෙන්වා දෙනසේක්වා ඔබ වහන්සේට නිරෝගී චිරජීවනය ලැබේවා. මේකදී අර සක්මන් කැල්ල ගත්තොත් ඒක ආයාසයෙන් කරන තාක්කල් උනන්දුව අවදියේ තියෙනවා. අනායාසයට ගියාම නිකම්ම නිකං නිදිමත ගතියක් එනවා කියලා. මහසිසයිඩෝ ස්වාමීන් වහන්සේගේ පොත පරිවර්තනය කරනකොට ඒකේදී ස්වාමීන් වහන්සේ කියනවා සාමණේර නමක් පැවිදි වෙලා හැමදාම හැන්දාවට බුදුගෙට ගිහිල්ලා මේ සූත්‍ර 14ක් දවසට එක එක එක ගානේ කටපාඩම් කරලා කියවන්න ඕනේ. වන්දනා කරන ගමන් සූත්‍රේ මාරු වෙනවා. ඉතින් මේ සූත්‍රේ දන්නේ නැති තාක්කල් අපි පොත බලන්න ලොකු හම්සොත් කියව නිසා වරද්දා ගන්න බැරුව හොඳට හිත දාලා කියනවා. කටපාඩම් වෙච්ච දවස් ඉඳලා නිින්ද යනවා. ඊට පස්සේ කට්ටියත් එක්ක පිට කියනවා. අර කටපාඩම් නැති තාක්කල් පොත බලාගෙන වරද්දා ගන්න නැතුව ඉන්න කියනවා. කටපාඩම් කියන්න ගත්තාම නිින්ද යනවා. ඒක තමයි ඕනම දෙයක් වැඩිපුර ඇතුළට ආවට පස්සේ ඒකේ වටිනාකම අඩු වෙනවා. ඒකයි මේ ගොඩක් දික්කසාද ඇති වෙන්නේ. ඇතුළට ආවේ නැත්නම් ඈත තියෙන සාකල් හරිසෝ. හරි ලස්සනයි. කවදා ලැබෙයිදෝ කියලා ලැබුණාට පස්සේ ඕම් වැඩි වැඩි පහු පහු වෙනකොට වැඩි ටිකක් කොහො කොහො වෙනවා. ඒ කියන්නේ අපි ඒ වෙනකොට කරන්නේ අරමුණු මාරු කරනවා. මාරු කරනවා කියලා කියන්නේ හොලිවුඩ් නිලියෝ වගේ ගෑනු මාරු කරනවා. එතකොට මොකද්ද තියෙන හැබැයි තුන්වෙනියට බැඳින්නේ අර පළවෙනියට දික්කදා ඒක ගෑනිමයි. <laughs> ඒකත් එකක්. ඉතින් ඒ වගේ මිසක් ඉතින් මුතුරෙන් කියන එකක් දිහා දිගට බලන්නේ කියලා. මේ මාරු කෙටල තමයි කාමච්ඡන්දේ කියන්නේ. ඒකට එකක් දිහා බලා සිටීම තමයි භාවනා කියන්නේ. එකක් දිහා බලාගෙන උඩ තරප් පේනවා. ඒක හුරු වෙන්න වෙන්න හුරු වෙනකම් පුදුම උනන්දුවක් උදුම ආයාසයක් මුලමඳාක බලන්න ආශ්‍රව ප්‍රසාද දෙක බලන්න බලන්න වමේ දකුණු වෙනස බලන්න ගොඩාක් වැඩ තියෙනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒක මුලිච්ච වෙච්ච දවසේ තියෙනවානේ. මුණට මුණ දාපු ඒතර රංජනේ විරංජනේ වෙනවා. රාගේ විරාගයක් බවට පත් වෙනවා. අරමුණු මාරු කරන මාරු කරන රාගේ සහ රංජනේ වැඩි වෙනවා. එකම අරමුණ දිහා බලන්නේ බලන්න විරාගේ සහ විරංජනේ වැඩි වෙනවා. ඒ නිසා විපස්සනා ගමනේ විරජ්‍යති විමුච්ඡති විමුක්ති විමුක්ති ඥානං හෝති කියලා දෙයක් දිහා බලනකොට ඒකේ වරංජන ගතිය විරංජනේ වේගන යන එක තමයි භාවනා දියුණුව කියන්නේ. ඒක අපේ හිතට තේරෙන්නේ උනන්දුව දක්වපු දේ නිදිමත භාවයට ගියා. උනන්දුකාරක දේ ඒකාකාරී භාවයට ගියා. උනන්දිකාරක දේ කම්මැලි භාවයට ගියා. නදකින් භාවයට ගියා. නොපතම් භාවයට ගියා. ඉතින් ඒක තියේද්දිත් ඒ උනන්දු දේ උනන්දු නැති தත්වෙට නීරසකම තියේදී ඒකාකාරී භාවයේදී එතන අප්‍රමාද වෙන්න නම් සම්මාදිට්ඨිය තියෙන්න ඕන. එහෙම නැතුව විචිත්‍රත්වයට අප්‍රමාද වෙන එක ස්වභාවයයි. ඒක කාමභෝගියගේ හැටි. එයා අරමුණු මාරු කරන එක තමයි කරන්නේ. අපි gedara dore ඉනකොටත් ඒක තමයි කරන්නේ. මෙහාට පස්සේ පේනවා සක්මන් කරනකොට නිදිමත එනවා. ඉතින් ඒක මූල කර්මස්ථානට සිද්ධ වෙනවා. ඕනම දෙයකට සිද්ධ වෙනවා. ඉතින් එහෙම වුණාට පස්සේ ඒ දෙයක් දිහා බලාන ඉන්නකොට ඒක විරංජන භාවයට යනවා විරජ්‍යති භාවයට යනවා කියලා දැනගත්තට පස්සේ ඕනේ කානිවල් එකට ගිහලා බලන්න. ඕනේ සුපර් මාකට් එකට ගිහලා බලන්න. ඕනේ ටෙලි ටයිම් එකක් දිහා බලන ඒකේ අර අපි අර හිතින් දාලා දාන්න හදන සිලිලාරේ නැතු යන. මෙතන තියෙන රංගපෑමක් කියලා තේරෙනවා. සිලිලාරේ තියෙන්නේ අපි ඒකට ආරූඪයක් දෙනකන් තමයි. ආරූඪ දෙන එක තමයි අපි නිතරම කරන්නේ. ඉතින් එකක් දිහා බලනකොට අපි තේරුම් ගන්නවා අරමුණු මාරු කරනවා විදිහට වෙනකොට එකක් දිහා බලනකොට අපිට භවනා කරගෙන යන්න බැරි කම්මැලිකම නිසා, නීරසකම නිසා, ඒකාකාරීකම නිසා, බයගතියක් නිසා අසරණ ගතියක් නිසා නොදන්නා තැනකට යන්නා වගේ වෙනකොට අපි ඒක පාට ගස්සලා වෙන අරමුණකට ගන්නවා. ඒක තමයි කාමී කියන්නේ, තමයි මාය කියන්නේ, තමයි කෙලස් කියන්නේ. අපි නීරස වෙන බව දැනගත්ත දැන් ඔන්න කාගෙන යන්න පටන් ගත්තා. ඒකම ඉන්නනම් නීරස වීම විරජ්‍යං විමුත්තං නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යං විමුත්තති විමුත්තං විමුත්තමිති ඥානං හෝති කියන එක බුදුරජාණන්ගේ ස්ටොක් ෆ්‍රේස් එකක්. වින්දනේ නැති වෙන එක තමයි ඉස්සලම්ම සිදුවෙන එක නිර්වින්දනේ කියලා කියනවා. ඒක මේ නිබ්බිදා කියන වචනේ. නිබ්බිදාට වෙච්ච ගම රංජනේ නැති වෙලා යනවා. විචිත්‍ර භාවේ නැති වෙලා යනවා. එතකොට ඒන් දුරස් නැත්තම් රංජනේ කරන්න කරන්න බැඳීම ඇති වෙනවා තණ්හාව ඇති වෙන නිසා විමුත් විරජ්‍ය විරාග රාග කරන්නේ නැති ගතිය විරාගං සෙට්ඨෝ ධම්මානං කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා ධර්මයන්ගෙ තියෙන වැදගත්ම දේ තමයි විරාගය. විරාගයේ තියදී අතහරින්න එපා ඒකම බලන්න ඉන්න. ඒකට සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒව නැත්තම් අපි ඇදලා යනවා වෙන දෙයකට කබලෙන් ලිපට වැටීමක් වෙනවා. එහෙම වෙන්නේ නැතුව මේක දිහා බලන්න ඉන්න නම් විපස්සනා ඥානවල තියෙන ලොකුම ඥානය තමයි නිබ්බිදා ඥානයි. දේ පාවෙන ගතිය. නිර්වින්දනේ. ඉතින් ඒක වේක මේ භාවනා ලැබිච්ච දෙයක් සතිය දියුණු වෙලා තියෙන දෙයක් මේකමයි අවසාන නිවනට යොමු කරවන්නේ කියලා ඒකට අනුග්‍රහකරනද අපිට කවුරක්වත් උගන්වන්නේ අපිට උගන්වන්නේ නරක නම් ඒක පැත්තක දාලා අලුත් එකක් ගන්න කියන්නේ. මේකේ කියනවා ඒකම කරගෙන ඉන්න කියලා ඉතින් කරගෙන යන්න බලන්න. ගරු ස්වාමින් වහන්සේ සක්මන කරන විට දෙපතුල පොළවේ ගැටෙන වේලාව මොහොත අරමුණු කරමින් සිටින විටදී මුළු කයම එකවර හිතට අරමුණු වෙන අවස්ථා ඇත. මුළු කය යනුවෙන් අදහස් කරන්නේ දැන් මගේ කය ඇවිදින කයක් යන අරමුණ සිතට එමයි. ප්‍රශ්නය මා නැවතත් යටිපතුල යටිපතුල පොළවේහි ගැටෙන අරමුණට හිත යොමු කළ යුතුයද? නැත්නම් එය ඉබේ වෙන්ටදී මුළු කය මෙසේ ඇවිදින බව මෙනෙහි කරමින් ඉදිරියට යා යුතුයද ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. ඔව් මේක ඇත්තෙන් ඇත්තටම මට මට කරන්න දෙයක් ඇත්තේ නෑ. මෙහෙම අපි හිතන්නේ විශාල පිටුසිතු මැදියා බලා ඉනවයි කියලා. බලා ඉනකොට ඕකේ තියෙන එක පික්සල් එකක් එක අංශුවක් දිහා බලන්නත් පුළුවන් ආයෙ මුළු චිත්‍රය බලන්නත් පුළුවන්. ඉතින් අපේ හිත දෙකම කරනවා. ඒකේ බුරුමේ පඬිස්සංශේ කියන නිදර්ශනයක් විදියට ඔය පරණ ගෙවල් වල තියෙන ඔය අපේ බාප්පා වැඩ කරපු තැනේ කට්ටිය ඔක්කොමත් එක ගත්ත ෆොටෝ එක. පිටිපස්සේ බිල්ඩින් එකක් තියෙනවා කට්ටිය ගොඩක් වාඩි වෙනවා අපේ බාප්පා තුන්වෙනි පෙළේ හතර වෙනට ඉන්නවා. ඉතින් පිටියේ තිබ්බට බලනකොට බලන්නේ බාප්පා දිහා විතරනේ. අනික් කට්ටිය අපි දන්නේ නැහැ බාප්පත් දන්නේ නැහැ ඇත්තටම කියනවා. හැබැයි මුළු චිත්‍රයෙන් බලන්න පුළුවන් ඕනනම් බාප්පා බලතයි. ආයෙසරේ මුළු චිත්‍ර බලන මේ දෙනේ කොට නැගිලක් ඉස්සර අපිට බාප්පා ඉන්න තුන්වෙනි පෙළේ හතරවෙනිට කියලා අපි චිත්‍රය ග්‍රහණය කරන්නේ දෙවිදියකට එකක් රිඩක්ෂනිසම් අනිතික සිස්ටම් අප්‍රෝච් සිස්ටම් අප්‍රෝච් කියන්නේ මුළු චිත්‍රෙම බලන මුළු චිත්‍රය අපේ බාප්පා ඉන්නේ එතන ඊට පස්සේ බාප්පා බෙල්ට් එකක් දාගෙන ඉන්නේ කණ්ණාඩි දාලා ඉන්නේ තට්ටේද බාප්පාට තියෙන කියලා විස්තර බලනවා බාප්පාගේ මේ තමයි අපි චිත්‍රය ග්‍රහණය කරගන්න හැටි ඉතින් අපි ඉස්සෙල්ලා අපේ භාවනාදි කරන්නේ ඒ බාප්පා විතරයි පෙන්වන්නේ අනිත්ව බලන්න එපයි කිය. බල මේකටම අවධානය යොමු කරන්න පුරුදු කරන්න කියලා. පුරුදු කරාට පස්සේ ඒක ඒකට යන්න පුළුවන් කියන විශ්වාසය ආවට පස්සේ අපේ හිත හිමීට දෙපැත්ත බලනවා. මේක පැතිරෙන්න පටන් අර ගන්නවා. හරියට මේ තින්තපෝන කඩදාසියක් උඩ ෆවුන්ටන් පෙන් එකක් තිබ්බ ගමන් තිබ්බ තැන ඩොට් එකක් හිටිනවා. පෑන තියාගෙන හිටියොත් ඩොට් එක එන්න එන්න එන්න ලොකු වෙනවා. ඉතින් ඒ ඒක හිතේ හැටි. ඉතින් ඒකෙදී ආපහු මේකට ගණ්ඩායි නමස්තේ බලන්න යනවට වැඩිය මේ ස්වභාවෙ මේ මේ වෙලාවේ පේනවා මට විල් එකක් තියෙනවා මට කැමැත්ත කරන්න පුළුවන් කියලා ඇත්තටම ඒක නැහැ. ඒ හිතේ ස්වභාවය තමයි අංශුව බලනවා නැත්නම් සමස්තය බලනවා. දෙකම ලකුණු සමාන ගාණක් ලැබෙන එක. දෙකම තියෙන කායanusasanaය. දෙකම හිතලුවක් වෙන්න දෙන්න එපා. ප්‍රകൃතිය වෙන්න ඕනේ. ඒක නිකම් හිතනව නෙවෙයි. හිතින්ම වාගත්ත විකෘතියක් නෙවෙයි. වරක අංශුව බලනවා වරක සමස්තය බලනවා. ඉතින් අර මේ විද්‍යාව අංශුව බලන ක්‍රමේ සමස්තය ආගමික ක්‍රමේ. ඉතින් අපි විදුහුරු වෙන්නත් ඕනේ ආගම්කරක වෙන්නත් ඕනේ. සමස්තයත් බලන්න අංශුවත් බලන්න. විද්‍යාව අංශු බලන්න ගියා වැඩි නිසා නිෂ්පාදන නිසා ලෝකෙ රත් වෙන්න පටන් ගත්තා. ඒගොල්ලන්ට ඒක පිළිබඳ හැඟීමක් නැහැ. ගන්න බෑ. පරිසර දූෂණය වෙන්න පටන් ගත්තා. ඒගොල්ලෝ වගේ කියන්නේ නැහැ. ඒ පරිසර දූෂණයක ඒක අතුරු බලයක් අපේ නිෂ්පාදනය දිගටම යනවා. ඉතින් දැන් සිස්ටම් එක ගැන කතා කරන්න පිටින් කට්ටේ ඉන්න වෙනවා විද්‍යාඥයන්ට. සිස්ටම් එක බලන කට්ටියට කවදාකවත් අංශුවක් බලන්න බෑ. මේක දේව නිර්මාණේ කඩලා කොටලා බලන්නේ. ඉතින් අපි බුදු ආමතුරු දෙකම දීලා තියෙනවා අපිට. අංශු බලන්න පුළුවන්, සමස්ත බලන්නත් පුළුවන්. මේ තමයි නිදර්ශනය. ආනපන කෙරුවත් එහෙමයි. ඒක අංශුවකට දාහන බලන ඉන්නකොට එමීට හිත පුරුදු වෙනවා අහල පහල ටිකක් ග්‍රහණය කරගන්න ආය හදිසියක් වෙනකොට අංශුවට එනවා ආය ග්‍රහණය කරනවා ඉතින් මේක ස්වභාවික වර්ධනයක ලකුණු දෙකක් ඒක නිසා ඒකෙදී මේ විල් පවර් එක මම මේක කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා මේ අනවශ්‍ය වගකීමක් උලුවට ගන්න එපා හිත එතෙන්ද පැතිරෙන්නේ සතිය යම් මට්ටමකට දිනුනාට පස්සේ තමයි ඒට යන්න අරින්න ආපහු ගෙදෙට එන්න අරින්න අතිගරු ස්වාමින් වහන්සේ මගේ යෝගාවචර දිවියේ මුල් අවදියේ පරියංකවල බොහෝ විට කිසි නැති හෝ කිසි නොදන්නා හිස් අවකාශ බොහෝ විය. එවැනි අවස්ථා බොහෝ විට තදින් තිගැස්සී හෝ වතුර යට සිට හුස්ම ගන්නට උඩට පැමිණිසේ හෝ නැවත දේවල් ඇති තත්වයට පැමිණෙනි. එම අවස්ථා අතුරින් ඇතැම් ඒවා නිින්ද ගිය අවස්ථා ලෙසත් අනෙක් බහුතරය ඇඩ්‍රස් නැති ඒවා ලෙසත් වර්ග කළ හැකිය. දැන් බොහෝ පර්යංකවලදී මෙම හිස් අවකාශය ඊටා මද බවයි දැනේ. ඒ වෙනුවට පර්යංකයේදී ඒ ඒ මොහොත ලෙසගත් කල සිදුවන දෙය හෝ මෙහෙවන දෙය ගැන දැනීමක් ඇත. සමස්ත ලෙස පර්යංකයේදී ඇහෙන high frequency සූ ශබ්දය විටින් විට හැඩය වෙනස් වෙමින් ඇදී යන මීදුම් ගුලි උණුසුම් බව, තද බව, මිරිකන බව, මිරිකන බව හා අදින ගතිය මනසට දැනෙන විඩාබර හා ප්‍රබෝධමත් ගති සහ ඉඳහිට දැකිය හැකි ඊතා කුඩා empty blank pockets හැරෙන්ට විශේෂ යමක් කිව නොහැක. ඇතම් පර්යංක සක්මනට සමකල හැක. ඊයේ ඔබ වහන්සේ අප විසින් අත්දකින මෙම සංසිද්ධීන් කැමරා එකක zoom in සහ zoom out ලෙස දක්වා විස්තර කරන්නට යෙදුණා. ඒ අනුව ইহත මා විස්තර කළ පරිදි ඇතම් විට ඒ සියල්ල දෙස බලා සිටින විට මට සිතුනේ කැමරා එක පව ඔෆ් කර දමන්නට ඇතනම් කියාය. ඒත් එහි on off switch එක මට සොයාගත නොහැක. පසුව මට සිතුනේ කල හැකිව ඇත්තේ කැමරා එකේ බැටරිය බැස යනතුරු zoom in zoom out කරමින් එයට හසුවන දෑ නිරීක්ෂණය නිරීක්ෂණය පමණක් කියාය. තවද තවන තවන දවන තවන දවන බව නිරීක්ෂණය කරමින් දුක බාරගත යුතු බව ඔබ වහන්සේ කීප වරක් පැවසූ බවද මතකට නැගුණි. මෙම වාර්තාවේ සඳහන් කරන්නට යෙදුණු කරුණු සලකා බලා වැරදි නිවැරදි කර දෙන ලෙසට යෝගාවචර දිවියේ දියුණුවට ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා ලබා දෙන ලෙසටත් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පතමි. සාමාන්‍ය හොඳ කැමරා ගත්තාම ඕක වෙනවා. පරණ කැමරා ගත්තා නම් කැඩලා හරි මේ ටික ලේසි ඒක. දැන් ප්‍රොෆෙෂනල් හොඳ එකක් ගත්තාම ඒක පොළවේ ගවොත් කැඩෙන්නේ. ඒක නිසා හොඳ බඩු ගන්න යන්න එපා. ඉස්සෙල්ලා ගන්න ඕනේ හැන්ඩිමෑන් කිට් එක අරගෙන පස්සේ තමයි ප්‍රොෆෙෂනල් ගන්න ඕනේ. ඊටත් එළිය තව වෙන ඩයිමන්ෂන් එකක බලන්න පුළුවන්. එතකොට මම හිතනවා ලියුපෙක් කරාට අපිට ඔක්කොටම ඒකේ මේ අලුත් අර්ථකථන ක්‍රමයක් කියලා ගන්න පුළුවන්. අපිට සද්ධාව නැත්තම් අපි නොදන්න දෙයට බයයි. අපි දන්න දේ ළඟට දුවගෙන එනවා. අපි සද්ධාාවක් තියෙනවා නම් කුසල ඡන්දයක් තියෙනවා නම් අපිට අදිමුඛ අදිමොක්ඛ කියන චෛත්‍යකේ තියෙනවා නම් දන්නේ නැති දෙයට බය නැතුව පයින්. ඒ දන්නේ නැති දෙයට අපි යන්නේ දන්න දේ සාපේක්ෂ කරගෙන. ඉතින් අපේ සෙල්ලක්කාර ජීවිතේ එහෙම නැත්නම් අපේ තියෙන පෞරුෂත්වයේ සීමා වෙලා තියෙන අපි කොච්චරක් දන්නේ නැති දෙයට යන්න කැමතිද ඒ තාක්කල් අපේ පෞරුෂත්වය වැඩෙනවා. එහෙම නැත්නම් අපිට දන්න ගේගෙන් බා වාගේ දන්න දේ තමයි තියාන්නේ. ඒ සාමාන්‍ය මනුස්ස පරිණාමයේදී fear of freedom කියන එක fear of unknown කියන එක ඒක inbuilt system එකක් නොදන්න දෙයට බයයි. ඒ කාන්තාව ගත්තොත් සාමාන්‍ය කියනවා බය වැඩි කියලා පුරුෂ පක්ෂයට වැඩි. පුරුෂ පක්ෂය පරුසයි. ඕන දෙයක් අම්මෝගෝචිකාවෝ කියලා යනවා. ඉතින් මේ වගේ පේන තියෙන්නේ අපේ පරිණාමය හැදිලා තියෙන්නේ අපි දන්න තැන අරසා කරගෙන එතනම ඉන්න එක විතරයි. ඒ කියන්නේ කිසිම වර්ධනයක් වෙන්නේ නැහැ. පරිණාමයක් වෙන්නේ නැහැ. පරිණාමයක් වෙන්නේ නොදන්න තැනට යන එක. ඉතින් මේ භාවනාදී කරන්නේ දන්න තැන හුත්තට තහවුරු කරලා ඉඳගෙන හිමීට ඒකට ඒකට සාපේක්ෂව නොදන්න තැන් වලට යන්න පටන් ගන්නවා. එතකොට ඒක පේන්නේ limitless අන්ධකාරයක්, පාලනය කරගන්න බැරි තත්ත්වයක්, විස්තර කරගන්න බැරි තත්ත්වයක්. මට වාතේ පවත්වන්න බැරි තත්යක් කියලා. ඉතින් ඒ හරිය හැබැයි මේ තිරියම් කරන ගතියක් තියෙනවා. ජීවිතේට අලුතෙන් මුහුණ දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ ගතිය ළමා කාලේ උඟාවක් වැඩි අපේ. වයසට යන්න යන්න අපි අර පුරුදු පරිසරයේ ඒකම ඉන්දින් එහාට යන්න කැමති නැහැ. නමුත් මේක එහෙම hardwire circuit එකක් නෙවෙයි. වයසට ගියත් නවතාවේට අලුත් දේවල් වලට පයින් ගතියක් ඇති කරන්න පුළුවන් කියන එක ඔය නියුරෝ සයන්ටිස්ලා මයින්ඩ්ෆුල්නස් එක කරා හොයාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා එයා ලෑස්ති සෙල්ලක්කාර වැඩවලට. එහෙම ගියාට පස්සේ ඉස්සර බය හිතන දේවල් වලට දැන් බය නැහැ. ඉස්සර අන්ධකාරට බය දැන් ඉතින් බය වෙන දෙයක් නැහැ. ඉස්සර නොදන්න ශේෂ්ත්‍රට යන බය දැන් බය වෙන දෙයක් නැහැ. මොකද ගිහිල්ලා ගිහිල්ලා ටික ටික ටික ටික පුරුදු කරන එක. ඉතින් ඒක තමයි අන්තිමට සරුවත් chance සරුවත් නැයි කියලා කියන්නේ නොදන්න දෙයක් නැහැ. මුළු එකම දන්නවා. අපි ඉන්නේ බොහෝම පටු ගෙයි ගෙම්බා වාගේ දන්න දෙයින් එහාට යන්න කැමති නැහැ. නමුත් විපස්සනා කරනකොට ඒක අපි දැනගන්න අපේ දුර්ලභමක් කියලා අපි පුළුවන් තරම් යන්න පටන් අරගන්නවා. නොදන්න දෙයට යන්න කැමති වෙනවා. ඉතින් ගියාට පස්සේ මායයත් බයයි. බ්‍රහ්මයත් බයයි. දෙයියොත් බයයි. මොකද අපි හැම වෙලාවෙම දන්න තැන දන්නවා මේ GPS එකකින් වගේ මෙතන තමයි අපේ සෙන්ටර් එක කියලා දන්නවා මේක තමයි අපේ පිවටල් පොයින්ට් එක මේක තමයි අපේ මේ බෙන්ච්මාක් එක. ඒක ඉඳලා ඕන තැනකට ගිහිල්ලා ආපහු එනවා. මේක තමයි රෙෆරන්ස් පොයින්ට් එකට ගන්න. ඉතින් ඒක තියෙන තාක්කල් අපේ මූල කර්මස්ථානේ තියෙන තාක්කල් බය වෙන්නේ නැහැ. ඊට පස්සේ බලනකොට පේනවා මිනිස්සු මේ බය නිසා තමන්ගේ ආර්ථිකය 150කට වැඩි වේදම් කරනවා. සැකේ නිසා. අද මේ රටේ මුළු යුරෝපෙම වියදම් කරන රැඩිය ආයුධ සඳහා වියදම් කරනවා. කරන හරියක් රිසර්ච් ඔක්කොම කරන්නේ ආයුධ සඳහා. විද්‍යාඥයෝ හිතාගෙන විද්‍යාඥය කියලා බම්බෝ එක එක්කත් කරන දෙයක් දන්නේ නැහැ. උන් මොකේදද මෙහෙ මේ මේ යොදලා තියෙන කියලාවත් දන්නේ නැහැ විද්‍යාඥයා කියන සතා. මොකේදද මේ රිසර්ච් එක එම් වෙලා තියෙන කෙනෙක්වත් දන්නේ නැහැ. බුදුජානසේ ආර්ය පරිශන දිලතියදී මුං කරන කඩප්පුලි අනාර්ය පරිශනය දිගටම මානව විනාශ කිරීම සඳහා පමණයි කරන්නේ. වෙන්නේ පරිසර දූෂණය වීම හැදෙන ජනතාව මේ අනම්මනම් බොත්තම් වලට පුරුදු කරන එක විතරයි. අලුත් දෙයක් හැදෙන්නේ නැහැ. දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ කිසිම දෙයක් අලුතෙන් හොයාගන්නේ නැහැ. දෙවෙනි ලෝක යුද්ධ තමයි විශාල පිරිසක් මැරුවේ. මුලින් මෙතන හානි වුණොත් මොකද්ද කැඩෙන්නේ? මෙතන හානි වුණොත් මොකද්ද වෙන්නේ කියලා උන් දැනගත්තා. දැන් ඒක plan කර කර යනවා මිසක්කා. ඒ කොත්තු රොටි ගහනවා මිසක්කා. අනානා අලුතෙන් මොකුත් වෙන්නේ නැද තුන්වෙනි ලෝක යුද්ධ එනකම් බලා ඉනවා. එතෙන්දී කපලා කොටලා කැවුත්තට ඇන්නොත් මොකද වෙන්නේ? ඇහැට ඇන්නොත් මොකද වෙන්නේ කියලා බලන්න. ටිකක් එයි. සමහරලාට අපි ඉන්න කාලෙ මේයි මොකද මේ කට්ටියට ඒක නැතුව මේ කැපිටලිස්ට් සිස්ටම් එක දුවන්නේ නැහැ. බුදුජානක කියන ඔබ කැලියට ඵලයක් මොනම දෙයක්වත් පාවිච්චි කරන්න එපා. එන දෙයට ලැහැත්ලා හිටපන්. මොකක්වත් වෙන්නේ නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. ඔය මොන ආයුධ උපකරණ සහිත හිටියත් වෙන්න තියෙන දේ වෙනවා. ඉතින් අචං චාහන්තරෝයේ ගිහිල්ලා කැලේ මේ මලතෝණක පුංචි කුටියක් හදාන භාවනා කරන්න පුරුදු වෙන කාලේ ගිහිල්ලා තියෙනවා. ඉතින් යන්න ඉස්සෙල්ලා ඇඟ කිල්ලි පොළනවලු. කවුරුවක්වත් නැහැ තෝනේ ඉන්න ඕනේ. ඉතින් දෙවෙනි දවසේ කොහොද ඉන්නකොට හුත්තටම ඇහෙනවලු කවුද එනවා දිඩිස් දිඩිස් දිඩිස් දිඩිස් ගාලා එන එන පාර මේක නිකන් ඩ්‍රම් බීට් එකක් වගේ එනවලු නතර එනවලු ආය එනවලු ආය එනවලු එනවලු හිතාගත්තලු මොනවද දජග්ගේ කිව්වලු ඊට පස්සේ වෙන සූත්‍රයක් කියලා බලලා තියෙනවා එනේන සූත්‍ර ඔක්කොමත් ඉවරයි එන්න එන්න බය හැදෙනවලු. ඊටසිකවල මේක තමයි තියෙන සෝහනේ භාවනා කරනවා කියලා කියන හොඳට කරබන හිටියලු දැයි කරන්න බෑ දැන් නැහැ හොඳට ඇඟ දාඩිය දානවා කිලිපොලනවා බලනකොට බල්ලෙක් ඇවිදිනවා. ඉතින් ඒ සාන්ති හරිය ලස්සනට විස්තර කරනවා. ඒ පියවරෙන් පියවර ඒක කිසි චාරයක් ඇතුව නෙවෙයිනේ. දැන් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා හිතන්නේ මේ මාව මරන්න එනවා යකෙක් එනවා භූතෙක් එනවා ප්‍රේතෙක් එනවායි කියලා. ඉතින් එතකොට ඇඟ පුදුම කිලිපෙලිලක් පොළනවා. අපි දන්න සන්තර සූත්‍ර ඔක්කොම දානෝ එකක්වත් අහන්නේ නැහැ වෙලා. ඔය වනිකම් බොරු. අන්තිමට මූණ බල බලනකොට මොකද්ද වෙන්නේ? මම පැවිදි වෙච්ච ගමන් මට කිව්වා මං හිටියේ 47 කාමරේ. 46 හරි 47. මට හයේ කුටිය දුන්නා. 12 ගාව. ඉතින් වන්දනා ඉවරනකොට 6හමාරයි 7හමාරයි හොන්තරම කරවලයි. ඒකට යන්න ඕනේ සාමාන්‍යයෙන් මීටර් 30ක් 40ක් විතර කැලීමේදී යන්න ඕනේ. ඊළ කුටියට ගිහ ගමන් දොරවහ ගත්තාම මම ඉතින් ඇතුළටලා ඉතින් රජා වගේ ඉන්නවා කුටිය දොරවහන එක තමයි ප්‍රධානම දේ දැන් ඉතින් සෙන්න බෑනේ කාටවත්. ඒක දොරයි තියෙන්නේ. ඒකේ ඉඳලා මට දෙනවා භාවනා කරන්න කියලා. හිත දෙන්නේ නැහැ. කියන්නේ මේ තනිකන් දෝෂේ. ඉන්නකොට දෙන්නේ කොරෙන් කතා කරන්න වුණා. <laughs> දැන් මට නේද නිකන් මේ මට හිතනවා දැන් මම මටලා මොනව කරන්නයි. ඒක වෙනම කතාවක්. හැබැයි හොඳටම දෙන්නේ කතා කරනවා එහෙනවා. පස්සේ ඉතින් ඔය පිරිත් කිව්වා අනම්මනක මොන ජාතිකේරුවක්වත් බයම තමයි. ඊට පස්සේ හිමීට කරොදේ අතගාලා කරවලේ ටෝච් එක තියනවාද කියලා බැලුවා. බල එහෙම ටෝච් එක තියදී පත්තු කරා. පත්තු කරපන් ටිකක් ටිකක් පොඩි මේකක් එනවා නිකන් අහලා පහලා දේවල් කියනවනේ. ඒ වුණාට අර දෙන්න කතා කරනවා. ටික වෙලා කියන දැන් අර බය නැහැ. ඊට පස්සේ මංගලුට ටෝච් එක ජනලෙන් එළියට ගැහුවා. ජනලෙ මන්තුරු දැලක් තියෙනවා. ලොකු ලොකු දැලක්. ජනල් දොර ඇරලා. කියව ඒ ටිකක් කරලා අන්තරේ ආයෙත් එනවා. ඊට පස්සේ නැගිට්ටා. ටෝච් එක අතේ තියන් නැගිට්ටා. නැහිලා කුටියේ එහාට මෙහාට ගිහිල්ලා බැලුවා මට මේකට ෆේස් කරන්න පුළුවන්ද කියලා. ටෝච් එක වහගෙන ඉන්නවට වැඩිය හොඳයි දැන්. හිමීට දුර හැරියා. දුර හැරලා එහෙම තිබ්බා. තිල ඒත් බලහන් හිටිය ටික වේලාවක් යනකොට ආයෙත් අර දෙන්න හොරෙන් කතා කරනවා. පස්සේ හිමීට ටෝච් එක වහගෙන ඕෆ් කරන ජනේලෙන් එළියට දොරෙන් එළියට ගිහිල්ලා එළියේ දාන හැටි දැන් ටිකක් පණ ගහලා පස්සේ බලනකොට මේ ගහක අත්තකින් එන්නේ ටෝච් එක ගන්නට එන බස් එක. ඇත්තටම yellow eyed uh, මේ all කියන එක එහි විතරයි ඉන්නේ. ඒක wife SMS හරිනවා. දෙන්නගේ කතාව යන්නේ. මට හිතුණා ටෝච් එකෙන් දමලා ගන්න මෙයාකට. හැබැයි ඉතින් උගේ වෙලාව. උගේ වෙලාව. කියන්නේ හැන්ද හැන්දෑකර වෙනකොට උන් තමයි කතා කරන්නේ. ඉතින් අපිට අර හුරු නැති වෙච්චාම ඒ බය ඊට පස්සේ එතන එන මේ විශාල කූඩුවක් බඳගෙන මම දැකා එක දවසක් පැටියෝ පැටවු දාලා ඒක රිලව් ඇද්දලා දාලා. ඒ බිත්තරේ පුපුරුපු බිත්තරේ මේ වගේ තුනක් විතර ඇති. පැටියගේ සයිස් එක එහෙම බිමට ඇදලා දාලා දැන් ඒ ගහ ඇදගෙන වැටිලා. ඉතින් ඒ වගේ දෙයකට මුණ දෙනකොට තේරෙනවා අපි අර ටික ටික ටික ටික මුණ දෙන්න දෙන්න නොදන්න එක පිළිබඳ බුදු බයකින් අපි ජීවත් වෙනවා. මේ වගේ රජය 140ක් ආයුධ වියදම් කරන්න ඩිෆෙන්ස් වලට වියදම් කරනවා කියලා ආහන්න දැන්නේ මොකද කරන හරියක් කරන්නේ කඩප්පුඩි ජඩ වැඩනේ. කිසිම ආර්ය වැඩක් කරන්නේ නැහැ මේ වගේ මේ වෙස්ට් එකේ කවදාකවත් කරන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සු ඉන්නේ බුදුම බයිකින්. බය මොකද? ඒ ඇතුලේ කිසිම සද්ධාාවක් නැහැ. Tamand කියලා සදාචාරයක් නැහැ. ඉතින් මරණ මොහොත ගැන හිතන්න මොකද වෙන්නේ කියලා. භාවනා කරනකොට ඇත්තටම බය පටන් ගන්නවා. ඒක මූල කර්මස්තන හිමීට මෙහෙම පැතිරගෙන පැතිරගෙන යනකොට අපිට අර අපි දැනට දන්න ශේෂයට පොඩ්ඩක් යහට යන්න හිතෙනවා. දන්න ශේෂයෙන් පොඩ්ඩක් යහට යන්න හිතෙනවා. යන්නේ හැබැයි at your own risk. ඒක මේ අම්මයි තාත්තෙන් අහලා වැඳලා සමාව අරගෙන නෙවෙයි යන්නේ. ගියාම ගියාට වැඩිය ඩබල් ස්පීඩ් එකකින් අපහු වෙනවා. ආය යනවා. ඔමෙ යන්න යන්න ගියාම ඒක හරි හරි සෙල්ලක්කාර වැඩක් වෙනවා. හරි ඒකට මං කියන්නේ රීජෝනේෂන් කියලා. මං කියන්නේ මේ තීරියන් වෙනවයි කිය. නොකරපු දේවල් කරන්න හිතෙනවා. ඉතින් කවදා හරි අපි සදාචාරي පන්නනවා. හොඳ නරක කියන සීමාව පන්නනවා. හරි වැරදි කියන සීමාව පන්නනවා. පෙන්වුවට පස්සේ තේන සදාචාරය හොඳ නරක ඔක්කොම අපේ හිතට කවපු එක. ඒක සමාජ පැවැත්මට අවශ්‍ය වුණාට නිවනට අවශ්‍ය නැහැ. නිවන ඒක ආක්මණ්ඩම වෙනවා. අපිට බෑ. අපි මේ හොඳ නරකට බැඳිලා ඉන්නේ. ඒ නිසා බුදුජානන්සේ දේශනා කරනවා පුඤ්ඤ පාපම් පහීනස්ස නත්ති జాగරතෝ බයං. හොඳ නරක දෙක අතහැරපු නිතරම අවදිමත් ඉන්න මනුස්සයට බයක් කියන එකක් එන්නේ නැහැ කියලා. උඩ රැත් එකයි දවල්ත් එකයි වැරදුනායි කියලා ලැජ්ජාවකුත් නැහැ හරියයි කියලා නම්බුකුත් නැහැ. එයා දන්නා මේ හරි වැරදි මේ ලෝකයට විතරයි තියෙන්නේ. එහෙම දෙයක් ලෝකේ නැහැ. අපිට මේ දාලා තියෙන ටබූස් ටික අපිට මේ දාලා තියෙන මේ මෙහෙම කරපන් මෙහෙම කරපන් කියන එක සමාජයේ විසින් පනව ගන්න ද සම්මුති මිසක්කා ලෝකේ සදාකාලික පවතින දේවල් නෙවෙයි. ඉතින් අපි ඒව ඒවට යටත් වෙන්න ඕනේ. ඇත්තටම යටත් වෙන්න. නමුත් භාවනා එක තැනකට ගියාට පස්සේ ඒවට යටත් වෙන්න ඕනේ නෑ. මොකද අපි මේ සමාජය කරු කරන්නේ නැහැ. අපි අපේ උදකලා ජීවිතේට කැමති වෙනවා. මට කරන්න පුළුවන් මා හිරේ දාන්නේ දාපම් මට මොකෝ. මොකද දුන්න නැතත් මං කැලේට වෙලා නිකන් ඉන්නවා. අන්න ඒ විදිහට මේ නොදන්නා ශේෂ්ත්‍රය ඒකට එරික් ෆ්‍රොම් කියන එක නා ලියලා තියෙනවා fear of freedom කියලා. විවේකයේ නිවන තියෙන නොදන්න තැන. අපි දන්න තැනට වෙලා ඉන්නේ නිවන නෙවෙයි ඕන කරන අපිට මම ආයනේ රකින්න. මාන්නේ රකින්න. තණ්හාව රකින්න. ඒ තණ්හා මාන දිටි ගෙවෙන්න නම් නොදන්න තැනට යන්න ඕනේ. නිවන් මාර්ගයේ තියෙන්නේ ඒ පැත්තේ. නිවන නෙවෙයි නිවන් මාර්ගයේ හැර තියෙන නොදන්න තැනක. ඒ නිසා අපි කටපාඩම් කරපු මොනම දෙයකවත් නිවන නැහැ. අපි පුහුණු කරපු එක ශිල්පයකවත් නිවන නැහැ. ඉවෙන් අපිට කරලා තියෙන අපිට මේ සමාජ තලයක් කරන් දීලා තිනවා. අපි ඒක පාවිච්චි කරලා අපි නොදන්න ශේෂ්ත්‍රයට යන ගතිය තියෙන්න ඒක පොඩි ළමයිගේ තාමත්ම බහුලයි. ඌට ගින්නත් එකයි ජලයත් එකයි ඌ එළිය තිබ්බට පස්සේ ඌට නෑනේ මොනම දෙයකවත් වහපියක්. ඉතින් හොඳට භවනා කරලා පස්සෙත් ඒ පොඩි ළමයිගේ තත්ත්වයටපත් වෙනවා. එයාට කවුරුත් බයයි කිව්වට බය වෙන්න දෙන්නේ නැහැ. ඒ මම ගිහිල්ලා බලන්න ඕනේ. ඉතින් බුදුජානනාන්තයට ඕනේ හැම කෙනෙක්ම මිනිසෙක් කරන්න ඕන දෙයකට ඒ ත්‍රිවිධ රත්න පිහිටතියේදී ඕන දෙයක්. ඒක ඒක තියාගත්ත ගියා. ඉතින් අපිට යන්න බෑ. අපි ත්‍රිවිධ රත්නය පිළිබඳ නැත්තම් භාවනා පිළිබඳ දවසට පැය භාගයක් විතර කරනවා. ඊටු 23මාරව පිසු කියලා. ඒ මොකටද? ලාභ, තත්කාර, සම්මාන දිලෝක හොයන්නේ. ඉතින් ඒකට අර පැය භාගය කරන එක නරක වෙන්නේ නැහැ, අහක වෙන්නේ නැහැ. නමුත් අපි කරන දේෙන් තේනවා ඔබ කවුද කියලා. නිසා ධර්මයේ 100%ක් අරසාව ලැබෙනකොට පේනවා අපි සති ධර්මයේ රකින්නවා නම් සති ධර්මයේ අපිව රකින්නවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරය. අපි සති ධර්මයේ රකින්නේ නැත්නම් ඉතින් එහෙනම් අපිට පුද්ගලික හමුදාවල් ඕන වෙනවා. දැන් ඔය ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනකොට ඊගාට එන්න හදන අපේක්ෂකෙක් කතා කරලා කියනවා මම දවස් 10 රිට්‍රීට් එකට ගියා. මට තේරෙනවා සතිය තියෙනවා නම් සියලු අරසාව ලැබෙනවා කියලා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොහොමද කතා තියෙන්නේ. ඒ නිසා මම ජනාධිපති වුණොත් ඇමරිකාව මයින්ඩ්ෆුල් නේෂන් කියලා ප්‍රසිද්ධ කරනවා කියලා. දැන් ඒක එංගලන්තේ කරලා තියෙනවා. දැන් ඇමරිකාවේ නගර දෙකක් ෆ්ලින්ට් ඇන් තව නගර දෙකක් මයින්ඩ්ෆුල් සිටිස් කියලා ඩික්ලෙයාර් කරලා තියෙනවා. ඉතින් ඒකට මිනිස්සු ඔක්කොම කියන්නේ කම්පැෂන් දිග මැනර කරන කොල්ල කෙල්ලෝ පාරේ පුරා ඇවිදිනවා මේ කිනික සැක කරන්න එපා. මොකටද ඩිෆෙන්ස් අපිට? අපි කෙනෙකුට යාළු වෙනවා. ඉතින් ඒ නිසා බුද්ධ ශ්‍රාවකයන් හම්බෙච්චාම බුදුහාමරන් ගෝලියෝ හාමුදුරුවෝ කොයි කෙනත් අනිත් එක්කන විශ්වාස කරනවා. එතෙන් ගියාට පස්සේ විශ්වාස කරනවා අපි දන්නවා ගිහියෝ කියන්නේම අවිශ්වාස ජනක જાතියක්. අන්විශ්වාසබල් කියලා කියනවා. ගියෝ ගියන්ගේ තියෙන සද්ධාවට අබලකෝ ස්වාමීන් කිව්වේ ගියන්ගේ සද්ධාව ගණන්ම ගන්න එපා. ඒකට ගිහි සද්ධාව කියලා වෙනම නමක් දාන්න. ඕනම වෙලාවක චපලයි. සංගයත් එහෙම තමයි. ඒ වුණාට ඉතින් අපි ඉතින් අපේ කම්පැනි එනේ. කම්පැනි ආයනේ ඉතින් අපි හැලිය කුණු නැඹිලින් අහගෙන යන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා වෙන්න ඕනේ නම් පොගීව කොණ්ඩේ තියෙද්දි පැවිදි වෙන්න ඕන නම් සතිය වඩන්න. මේ ඉතින් කෙස්තියෙද්දි මහාන වෙනවා කියලා එකක් අපේ කාලේ විහිළුවට කියලා. කරන්න ඕන නම් සතිය වඩන්න. ඒතකොට සංග තමයි. කිසිම බය වෙන දෙයක් නැහැ මේ ලෝකේ මේ මේ මේ ධර්මේ රැකෙන්නේ අපිව තටමන දෙන්නේ නෙවෙයි. ඒක වෙනම ධර්මයක් ඒක තියෙන. අපිට තියෙන එක තියෙන තාකල් වැඩ අරගන්න ඕනේ. අපි කිසි බයක් නැතුව ඒකට යන්න ඕනේ. කාගෙන්වත් අවසර ගන්න එපා. සතිය වඩන්න කාගෙන්වත් අවසර ඕනෙත් නැහැ. කාටවත් අපි වඩන සතිය වළක්වන්නත් බෑ. අඟවන්නත් එපා සතිය තියෙනවා කියලා. එතකොට අපි නිකන් තටු ආපු කුරුල්ල වගේ ඕන දෙයකට යන්න පුළුවන්. ඒක තමයි දරුවෙකුට දෙන්න තියෙන ලොකුම තෑග්ග කියලා මම කියනවා. දරුවෙකුට දෙනවා නම් ওই බූදලිය නෙවෙයි නිශ්චල වස්තු චංචල දේපොළ නෙවෙයි ගෑණියට මිනිහෙක් වල දෙන එක නෙවෙයි කරන්න තියෙන්නේ සතිය දීපන් ඒතර උට ඉන්ටර්නැෂනල් ලයිසන් දුන්නා වගේ ඕන දැනක ඩ්‍රයිවිං පුරුදු වෙනවා මේ රචනයේ ලියලා තියෙන මුලින් මට එහෙම අන්ධකාරයෙන් තිබුණා දැන් මේ අන්ධකාරයෙන් අතර මෙතන තිබුණාට දැන් එහෙම එකක් නැහැ මම බාහිර ගන්න ලෑස්ති කොතනත් මේ දරතේ කියන එක තියෙනවා ඕක මොකද්ද ඉතින් වතුරේ තෙත ගතිය තියෙනා වගේ මැෂින් එකක් දුවනකොට ඝර්ෂණේ නැතුව දුවන්න බෑ වාගේ. ඔක බාරගත්තට පස්සේ ආයෝග ගැන පරිේෂණ කරන්නවත් නැහැ. පරිේෂණ කරන්නේ මේ තියෙන දේ බාර ගන්න නැති නිසා. නැත්නම් මේ නොදන්නා දේට තියෙන බය. ඒකාවෙන් පුංචි කාලේ අම්මලා පුරුදු කරනවා. ඔන්න බබ බිල්ලෝ එනවා, අඬලම යල්ලන් යනවා කියලා අර පොඩි එකා බිල්ලටයි දැන් නම් බින් ලාඩන්ට බය කරනවා. ඒ දැස්සේ බිල්ලාට බය කරා. ඒ පොඩි එකා බය කරපු තරමට කන්ට්‍රෝල් කරන්න ලේසි. ඒක තමයි මේ ගවර්න්මන්ට් එක කරන්නේ. හැම වෙලාවෙම මිනිස්සු මොකක් හරි අන්සර්ටන් එකක් දාලා තියෙනවා. ඔන්න ඒඩ්ස් එනවා. ඔන්න චිකන් ෆොක්ස්, චිකන් මොකක්ද කියන්නේ? චිකන් ගුන්ණියා එනවා. මේ සීරම දෙවෙනි ලෝකෙට රහද පොඩි ජර්ම්ස්. උන් ඒක පුරුදු කරලා කියන ඔන්න මෙහෙම ලෙඩක් වෙනවා. අම්මෝ මානව ජාතිය මෙවරයි කියලා අම්මද බොල. පාමසිවල අවුරුදු 4ක විකිනෙන දේවල් එක රැයට විකිනෙනවා. 700 100 සියලු මේ ඔය චිකන් ගුන්ණියා එන වෙලාවේදී ඒ ඒ ඩ්‍රග් එක හදපු කම්පැනියේ ආදායම. අනික ඔක්කොම ඇමරිකන් කම්පැනි වැටෙද්දි මේකේ 100ට 700ක් ගිහිල්ලා මොකද පාමසියක පලාතක නැහැ බේත්. ඉතින් මම ඉස්සෙල්ලාම ඇමරිකාවෙන් හදලා ඉවරලා එතකොට ඔය ප්‍රශ්නේ. මම ඇහුවා මේ ඉන්නේ මේ ඔන්න කියන්නේ මේ රොන් හබාඩ්ගේ කට්ටිය සයන්ටොලොජි සයන්ටොලොජිස් කෙනෙක් මන් දැනදෝ කතා කරා අනේ පිසු කෙලිනතු යන්න ස්වාමීන් වහන්සේ ඔය තේරෙම ගවර්න්මන්ට් එකෙන් දාන බේත් ගවර්න්මන්ට් දාන විස බීජ. උපවාසයට මොන හැදෙන්නේ? උපවාසය බය නැතුව යන්නේ කිව්වා. මුළු මෙල්බන් කට්ටිය කිව්ව යන්න එපා ස්වාමීන් වහන්සේ මේ මේ භයානක ලෙඩ බෝ වෙන්නේ මුළු ඇමරිකාව පුරාම කියලා. අනේ මං ඇවිල්ලා බැලුවා එකෙක්වත් එහෙම මැරිලා හිටියද කියලා. ඇමරිකන් කට්ටිය නගව අයෝ බය වෙන්න එපා එන්න කියලා. ඒත් ඕස්ට්‍රේලියානු කට්ටිය කව යන්න එපා කියලා. සීල විතරක් මට ලියලා දුන්නා සෝනංශ ඒ බේත සම්බන්ධව ඒ ලෙඩේට එන්න ඇවිල්ලා නැහැ තව ඇමරිකාවට කිසිම පාමසික බේත් නැහැ කියලා. ඔක්කොම කිල්ලා. <laughs> කොහොමද ගවර්න්මන්ට් එකේ වැඩි. ඒ නිසා මැරෙනවා වැඩි වෙන එක මැරණ එකනේ. ඒකේ වෙන දෙයක් වුණා වෙයි අපි යම්ක ලුණාවේ කියලා කතා වහලා තියෙනවා. ඈ? අල්ලානේ. අපි පුංචි කාලේ මේ ලුණාවේ රෙස්ට් හවුස් එකක් අල්ලා කපල්ස් 24ක් අහු වුණා. උන් ඔක්කොම ෆොටෝ දාලා තිබුණා ඇද්දක වහලා. ඉස්ලාම් වදාට ලංකාවේ වැඩිම ගණිකා මඩමක් රේඩ් කරපු වෙලාව. ඒ රේඩ් කරපු කට්ටියට දැනෙන දුක් විඳින්න සිද්ධ වුණා. ඉතින් ඒ දවස්වල ඔටෝබයෝග්‍රැෆි කෙල්ලෙක්ට ලියන කොල්ලෙක් ඔන්න දෙයක් උනාවේ යන්නේ අපි යමුකෝ ලුණාවේ කියලා. ඉතියාගේ මේක හරි මහා සෙල්ලක්කාර වැඩක් මේ මේ විපස්සනා භාවනාව කියන එක. උඟ දෙනෙක් මේකෙන් ටබූ සදාන බය වෙලා බය පටන් ගන්නකොට තියෙන ඇත්ත තමයි. මොමුත් ඒ හොඳ නරක දෙක ඉක්මෙව්වට පස්සේ జాగරියාන යෝගේ පුරුදුනාට පස්සේ මොන බයක්ද? ඉතින් බයට කැමැති අපි. අපි බය තමයි පාලනය කරන්න කෙනෙක් පාලනය කරන්න නම් එයා බය කරන්න ඕනේ. ඒක තමයි අද පවතින ක්‍රමය. ඉතින් භාවනා කරන එකට බය කියන්නේ කෙලෙස්. පැය තියෙන තාක්කල් භාවනා කරන්න ඕන. එතකොට අර අන්ධකාර දැන් නොදන්න තැන් එන්න එන්න අඩු වෙනවා. නිකන් අරුණ නගිනකොට අපිට සතුටක් ඇති වෙන අන්ධකාරය ඉවරයි දවසේ එන්න හදන්නේ. තාම අඳුර තියෙන්නේ. හැබැයි දවසේ එන්න හදන්නේ. ආන්නේ වගේ සතුටක් එනවා භාවනා කරනකොට විපස්සනාවේ. තාම ඉන්නේ අඳුරේ. හැබැයි ඉර නගින්න ලෑස්ති ලකුණු පහල වෙලා තියෙනවා. අපි අරුණ දැක්කා වගේ. ඒක තමයි නොදන්න ශේෂ්ත්‍රේ නැති වෙලා නැත්නම් නොදන්න ශේෂ්ත්‍රේ අයින් වෙලා මේට මන්දාලෝකයේ අරුණාලෝකේ එන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ මෛත්‍රී බුදුහාමර වෙනකම් බලන්න ඕන කමක් නැහැ. දැනටත් තියෙනවා. හැබැයි ඒකට අර ඉන්ද්‍රිය ධර්ම ටික වඩ아가න අනේකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සතිය සහ සම්පජන්‍ය අතර වෙනස පහදා දෙන්න. විශේෂයෙන් මේ භාවනා කිරීමේදී වේදනාවක් ඇති වූ විට මේ භාවිතා කරන අයුරු කරුණාවෙන් පහදා දෙන්න. දෙවෙනි ප්‍රශ්නය තමයි. ධර්මදේශනාවේ මත්පැන් භාවිතයෙන් වැළකීමට දස කුසල් වලට අයත් නොවන්නේ කෙසේදයි කෙසේදයයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. නිෂුවර් ගෑනු කෙනෙක් අහලා තියෙනවා. මොකද පිළිම කට්ටිය හරිම කැමති මේ ආජීවට්ටමතිලේ මජ්ජපමා දට්ටාන වේරමණ සික්ෂාපදේ නැහැ. ඒගොල්ලෝ හරි කැමති ඒකට. ගෑනු කට්ටිය කියන ඒම් බෑ ඒකට මොකක් හරි කොනක් ඇති ඔක පොඩ්ඩක් ඔයල් දෙන්නේ කියලා මේ දස අකුසල් කියන තැනත් කයෙන් වචනේ සිදුන අකුසල් ලියලා තියෙනවා. පළවෙනි සිල් පන්සිල් පද පහේ තුනම කෙලින්ම සඳහන් මුසාවාද කියන එක හතරට කඩලා තියෙනවා. නමුත් මේ මේක නෑ. සුරාමේරේ මජ්ජපම දට්ටාන වේරමණි නෑ. හැබැයි සුරාමේරයට වැඩි එක තියෙන මජ්ජ ප්‍රමාද වචන දෙක තමයි වැදගත්. මදේට සහ ප්‍රමාදයට ලක් වුණා. මදේට පමාදයට ලක් වෙන්න සුරාවම පාලනය කරන්න ඕනේ නැහැ. ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වෙනකොටත් අපි මදේටපත් වෙනවා. අපි ප්‍රමාදයටපත් වෙනවා. ඒක නිසා ඕනම දෙයක් රූප බැලීම පවා අතිරේකව බලනවා නම් ඒක මජ්ජ ප්‍රමාදට්ටාන තමයි. සද්දහීම පවා මත් වෙලා කරනවා නම් ඒ කියන්නේ මේ එක එක සද්ද වලට මත් වෙනවා නම් ඒකත් මජ්ජ ප්‍රමාදට්ටාන තමයි. ගන්ධ රස පහස. ඒකට කෙටි එක තමයි සුරා. සුරා කියලා කියන්නේ ඇල්කොහොල් එහෙම නැත්නම් ඩ්‍රග්ස් intoxicants ඕනම රූපයක් intoxicant වෙන්න පුළුවන්. එකම රූපය බොහෝ වෙලා බලන් ආසන එකම සද්දේ මත් වෙලා අහනවා නම් ජපමන්තර කියනවා කියන්නේ ඒක තමයි. ගන්ධ රස පහස ඕන කෙනෙක් මත් කර දෙයි. ඒ නිසා අපි මොනම දෙයකට හරි ඇබ්බැහියක් මත වෙලා ඇබ්බැහියක් ඇති වෙලා තියෙනවා නම් රූප බැලීමේ ආසාව, සද්ද බැලීමේ ඇහිම ආසාව, ගන්ධ රස පහත ඒ තේරම වැටෙනවා. ඉතින් ඒක නිසා මේ කාමේ කාමේසු මිච්ඡාචාරා කියන පදයට වැටෙනවයි කියනවා සුරාපාන ශික්ෂා පදේ. එයින් මේකෙත් තියෙනවා මේ දස අකුසල් වලත් තියෙනවා කාමේසු මිච්ඡාචාරා. කාමයේ වර්ධොල හැසිරෙනවා. ඒ කියන්නේ ස්ත්‍රියව පුරුෂයෙක් වර්ධොල හැසිරෙනවා කියන එක බුදුරජාණන් දාංගල්දගේ ඉහළම කෙලවර. නැත් අතිරේක රූප බැලීම, අතිරේක ශබ්ද ඇහිීම, අතිරේක ගඳ බැලීම, රස බැලීම ආශාව කියලා අපි කියන කාට ෘචිකත් පද්ධති පද්ධතියක් තියෙනවා අපිට. මට මේක අවශ්‍යයි කියලා. ඉතින් ඒක මිත්‍යාචාරයට වැටෙනවා. එතකොට ඒකෙන් අපේ ඉන්ද්‍රයන් විසම තත්ත්වයකටපත් වෙනවා. අපේ මනස මේ සර්වසාධාරණ වෙන්නේ මගේ ෘචිකත්වයේ අනුව තමයි අපි තීන්දුව කරන්නේ. ඉතින් ඒක නිසා මේක අනියමාර්ථයෙන් සඳහන් වෙනවා කියන එකයි කියන්න තියෙන්නේ. ওই ප්‍රශ්නෙම එනවා. ආජීවට්ටම සීලෙත් සුරාමේ සුරාමේ මජ්ජපමා ශික්ෂාපදේ නැහැ. ඒ වගේම මේ මංගල සූත්‍රයේ මජ්ජපානාච සංයමෝ කියලා තියෙනවා මිසක් මත්පනේ සංයමයක් ඇති කරගන්න කියනවා මිසක් <laughs> නොවී ඉන්නේ කියලා නෑ. ඒක ඒක ඔය ඔය මේ සදාචාරය ගැන කතා කරන අයට එහෙම කිව්වහම ඒගොල්ලෝ ටිකක් අප්සෙට් වෙනවා. ඒ මොකද මේ බුදුජානනාංශී කාලේ ඉඳලම ලෝනසෝ වීරකේ කියලා බේතක් තිබුණා. ඒක හදන්නේ මේ ඇල්කොහොල් එක්ස්ට්‍රැක්ට් එකට දාලා. ඒ කියන්නේ දැන් ඇල්කොහොල් එක්ස්ට්‍රැක්ට් නේ ගොඩක් ඔය අරිෂ්ඨ අර්ක ඔක්කොම තියෙන්නේ ඇල්කොහොල් කියලා කියන්නේ වතුරට වැඩිය හොඳ එක්ස්ට්‍රැක්ට් එකක්. ඒක ඒක මාධ්‍ය කරගෙන හදන්නේ. ඉතින් බුදුරජාණන්සේක තහනම් කරා. ලොණසෝ වීරකේ. ඊට පස්සේ ඔය මට බඳකන හොඳ වැඩිම ආංශ නමකට ලෙඩක් ලෙඩක් ආවේ. ඒකට ඒ අර බේත විතරයි අහන්නේ. ඊට පස්සේ ආය ලොන සිවිරිකේ අනු අනුදැනව දාලා. ඊට පස්සේ කට්ටිය ඒක බිල ආය ඩෝප් වුණා. ආය තහනම් කරනවා. කොහොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමටම තියෙන්නේ කමක් නැහැ කියලා. ඒ නිසා බෙහෙත් වල හැම බේතක්ම ඔය ද්‍රාවණ ගොඩක් ගන්නෙ ඇල්කොහොල් බේස් එකේ තමයි තියෙන්නේ. ඒකට කියනවා මේ ඇල්කොහොල් එක්ස්ට්‍රැක්ට්ස් කියලා. ටින්චර්ස් කියලා කියන්නේ. ඒව තියෙන ඇල්කොහොල් එක්ස්ට්‍රැක්ට් එක. ඉතින් ඒක මේ ගන්නේ මත්වීම සඳහා නෙවෙයි අර බෙහෙත් වල සාරය උරා ගන්න. භස්ම කියලා කියන්නේ කෙලින්ම ශාක කුඩු කරලා ගන්න එක. කෂාය කියලා කියන්නේ තඹලා ගන්න එක. මධ්‍යසාරය දාලා ගත්තාම ඒක මධ්‍යසාරයට උරා ගත්තට පස්සේ රොඩ් අයින් කරපුවාම මධ්‍යසාරය තියෙනවා එසෙන්ස් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක තව කරාම අර්ක කියලා කියනවා. ඊට පස්සේ ස්පිරිත්තු කියලා කියන්නේ ඒකත් ස්පිරිට් කරලා ගන්න එක. ඉතින් ඒ වගේ බෙහෙත් ක්‍රම භස්ම, කසාය, අර්ක, ස්පිරිත්තු ක්‍රමේ තියෙනවා. ඉතින් ඒක මේ පැවැත්මට අවශ්‍යයි. ඇල්කොහොල් බේස් එක අවශ්‍යයි. ඒ නිසා ඔය Nissan වලින් දැසි මම තමයිලාට ඕකේ නැති කට්ටිය බයිනෝවා කියන්න එපයි කියලා කියන්නේ. සුරාපානේ මම මං කිව්ව ඉස්සලා මට මතක නැහැ. ඒකේ ප්‍රමාණය දැනගන්න නැත්තම් ඒක කියලා තියෙන්නේ ඒකේ සංවේමයක් කියනවා මිසක් නතර කරන්න බෑ. අපේ අපේ ඇඟ වැඩ කරන්නේ ඇල්කොහොල් බේස් එකේ වැඩ කරන්නේ. වාතය නැතුව බෑ, ජලය නැතුව බෑ, ඇල්කොහොල් නැතුව බෑ. ඒ නිසා මජ්ජපානාච සංයමෝ. මත්පැන් බීමේ සංයමයක් තියාගන්න කියලා. කියන්නේ කුමාර බදමට ගැහුවට කමන්නේ නැහැ කියලා. එතකොට කුමාර බදමට එනකන් කවන්නේ. ඉත නැත්තම් කබරය දාන. අපේ අපේ <laughs> අපේ වොකැබුලරි හැටියට කියන්නේ ඒක පනපු ගමන් මලපයින්. ඉතින් ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ධම්මික ආමදෝ කියනවා මට මට සත්තු මරණ ඉවසන්න පුළුවන් හොරකම් කරන ඉවසන්න පුළුවන් කාමීත්‍යාචාරී හොරකම් බොරුත් පුළුවන් සුරාපාන ඉවසන්න බෑ මොකද ඒකේ මිනිස්සයා වෙනස් කෙරුවට පස්සේ ඌ මොනෝ කරනවද දැන් අර පහම කරන්න ඉඩ තියෙනවා ඒක ඒකෙන් අර මද මදේට පමාදේට ලකුණාට පස්සේ ඔළුව තෝන්තුනාට පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන් ඒ නිසා අනි හතරම කැඩුනට ප්‍රශ්නයක් නැහැ. මම කිසිම gediයකට මත්පැන් පානය කරන එක සාධාරණීකරණ කෙනෙක් එක්ක ඇසුරු කරන්නේ මිත්‍රත්වයට සලකන්නේ මොකද මේ මනුස්සයා නෙවෙයි ඊට පස්සේ ඉන්නේ ඒ නිසා කියනවා මේ සුරාපානය පිළිබඳව කාටද උපදෙස් දෙන්න ඕන නම් අතට බොණ්ඩ ඉස්සල්ලා කියන්නේ කියලා පියවට පියවට වාසි කියලා ඇති වැඩක් නැහැ ඌ නෙවෙයි එතන ඉන්නේ ඒ නිසා මේකේ බුරුමේ කට්ටිය හරියට උක අර්ථකථනය කරනවා කාමේසු මිච්ඡාචාරාවට වැටෙනවයි කියලා මේ මදේ පමාදේ කියන දෙක. සති සම්පජඤ්ඤය කියන එක සිංහලෙන් කියන්නේ සිහි නුවණ කියලා. ඒ සිහි නුවණ දෙකෙන් අපිට ඇතිදී ඇති හැටියට පේන්න අපිට සිහිය ලවන්න ඕන. සතියෙන් කරන්නේ ඒක. ඊට පස්සේ නුවණ ඇවිල්ලා කරන්න ඕන දේ කරනවා. ඒක නිසා අපි සිහියෙන් කරන්නේ රටක සාමය ඇති කරනා වගේ රටක සාමය නැතුව ආර්ථික දියුණුවක් ගන්න බෑ සාමය දුන්නාට පස්සේ ආර්ථික දියුණුවක් ස්වභාවයෙන් සිද්ධ වෙනවා ඒ නිසා සතිය අපි විසින් වැඩි යොත්තක් ඒකට ලැබෙන අතිරේක ලාභයක් තමයි සම්පජානි සම්පජානි තමයි වැඩි කරන්නේ ඒක අපි කලබල වෙන්න ඕනේ ඒක අපි කරන දෙයක් නෙවෙයි සතිය තියෙනකොට සම්පජාන්නේ වැඩි කෙරෙනවා ඉතින් ඒක මේ නිකන් බිහිලු කතාවකින් කියනවා මේ මේ ශක්‍ර දෙවියන් ළඟට ගියාම හැම සතෙකුටම දුන්නලු ඒ සතර ජීවත් වෙන ජීවන ක්‍රමය. ඉතින් මදුරාද උගද පහුවෙලාද උගද ගිහිල්ලා දෙන ඌ ගියාට පස්සේ ගිහලා මට කටුව මිටේ හම්බෙන්නේ කියලා. ඌ ගෙදර ගිහිල්ලා බැලුවලු ගෙදර ගිහිල්ලා බලන කටුව විතරලු තියෙන්නේ. පිටිය දීලා නැතිලු ඊට පස්සේ පෙටිෂන් එකක් ගැහුවලු මෙහෙමයි මට සෙට් එක හම්බ වෙනවා කටුව මිටියයි කටුව විතරයි දීලා තියෙන්නේ. ඊට පස්සේ අපීල් කෝට් එකට ගත්තලු. ඊට පස්සේ ගිහිල්ලා අවසර 5000ක් පස්සාන්දාගල බුදුන් දෙවියන්වන්ස මට කටුවයි මිටියයි තමයි ලැබෙන තියෙන්නේ. මට කටුව විතරයි හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ වෙනකම් කටුව තියෙනකොට මිටියෙන් වදී කිව්වා. සම්පජඤ්ඤේ කටුව වගේ. නෑ කම්පජඤ්ඤේ සිහිය කටුව වගේ. කටුව තියෙනකොට සම්පජඤ්ඤේ ඉබේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ බය වෙන්න එපා. ඕගොල්ලෝ ගිහලා කට්ට තියන්න. ඒකට ඉසොටි කම්පේ. සම්පජන්‍ය එතකොට ඉබේම එන එකද නැත්නම් දැනීමෙන් එන එකද? සතිය තියෙන තැන සම්පජන්‍ය ඉබේම සිද්ධ වෙනවා. සතිය නැති තැන ගන්න බෑ. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා සම්පජන්‍යයට ගරු ගාම්භීරව එතෙන්ට එන්න පිටිය සකස් කරලා දෙන්න. ඒතර සම්පජන්‍ය ඇවිල්ලා වැඩේ කරලා දීලා යනවා. එයාට ගෙවන්න ඕනෙත් නෑ. එයාගේ එන්ඩාවුමන්ට් එකක්. ඒක සතිය තියෙන ඕන තැනක තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ හරි වැරදිද කියලා සම්පජඤ්ඤය තමයි ඒක තීන්දුව කරන්නේ. සම්පජඤ්ඤය තීන්දුව කරන්නේ පරණ තිබුණ සෙට් එකට නෙවෙයි. ඒ මොහොතේ තියෙන සෙට් එකට තීන්දුව කරන්නේ. අපි දන්න දන්න දේ අපි පරණ ගినాව හරි වැරදි සෙට් එකනේ ගන්නෙ. ප්‍රීමෙඩිටේටඩ් නේ. සම්පජඤ්ඤය ඉම්ප්‍රොම්ප්ටු. ඒ ඒ தත්ත්වෙට තියෙන එකේ හොඳ හොඳ කරලා එයා වග කියනවා ඒකට. එයා එයා ගන්න තීන්දුවට එයා ගන්න ඩිසිෂන් එකට එයා වග කියනවා. හැබැයි ස්වාමීන් වහන්සේ Tamanට පෙර දැනීමක් තියෙන්න ඕනේ ද කුසල අකුසල ඒක ඒක ඇත්තටම පෙර දැනීමක්ද නැත්නම් අපේ මානවය කියන සතා අවුරුදු කෝටි ගාණක් පරිණාමය වෙලා ඇවිල්ලා තියෙනවා කියනවනේ. ඒ පරිණාමයේ කිසිම තැනක කැඩිලා නැහැ. ඒ ඒ දැනුම සම්පූර්ණයෙන් අපේ RNA DNA එකක් පාසා තියෙනවා. ඒක අපි ඉවෝල් වෙනකොට ඇවිල්ලා තියෙනවා. අපි ඒකට බොඩි නොලෙජ් එක කන්සල් කරන්නේ නැති වුණොත් අපි එක එකනා කන්සල් කරනවා. ඒතකොට මේ මනුස්සයා දන්නේ නැහනේ. මං ආපු පාර. අපි සතියෙන් කරන්නේ බොඩි නොලෙජ් එකට ඉඩ දෙනවා. බොඩි නොලෙජ් එක දන්නව කරන්න ඕනේ. ඒ කිසිසේක කිසිම දෙයක් උගන්නන්න ඕනේ නැහැ. මනුස්සයා දන්නවනම් මම දැන් ඉන්නේ හිටගෙන කියලා එච්චරයි ඕන කරන්නේ. ඊට පස්සේ ඒකට අදාළ ටික ඉතුරු එකෙන් කරනවා. අපි කරන්නේ ඒකට මොනවට වෙච්චාම ෆිසිෂියන් කන්සල්ට් කරනවා, ලෝයර් කන්සල්ට් කරනවා, බැංක කන්සල්ට් කරනවා. ඊයක්කෝ අපිව ඛණ්ඩ ඉන්න જાතියනේ. ලෝයර්ස්ලා දන්නවනේ. කවරට හරි කෙලවෙනකම් බලائیں۔ කෙලවුණාට පස්සේ ඌ ඉතින් පේපර් එකක් ලියනවා A4 පේපර් එකක් ලියන්න 30000යි. ඌ ඌ ලිව්වේ නැත්නම් උසාවිය ගණන් ගන්නෙත් නැහැ. උසාවිය කියන බෑ මේ කාර්යයෙන් ඩබල් ස්පේස් දාන්න ඕනේ සිංග මෙහෙම තියෙන විශ්කෝ. ලෝයේ කියලා දුන්නාට පස්සේ ජජ්නුතිනේ ලෝ හිටපු ඊ පන්තිවනේ හිටියේ ඌ ඒක බාර ගන්නවා. උසාවි භාෂාවෙන් කියන්නේ. සම්පජඤ්ඤය ඒකයි වෙලා තියෙන්නේ සම්පජඤ්ඤය අපි ළඟ එක්කෙනෙක්වත් අඩු නැහැ. ඒකට කියන්නේ ක්වොන්ටම් ෆිසික්ස් වල potential and possibility කියලා potential possibility wise අපි දෙකෙන්නේ දෙන්නක වෙනසක් නැහැ. හැම කෙනා ළඟම සියලුම දැනුම තියෙනවා. අපි කවදාත් එක පාවිච්චි කරන්නේ අපි අරයා ළඟට යනවා මෙයා ළඟට යනවා පශ්චාත්තාප වෙනවා මිසක් ඕනම දෙයක් කිරීමේ හැකියාව ඕනම දෙයකට අවශ්‍ය කරන ඒ විභව ශක්තිය අපි ළඟ තියෙනවා. ඒක චාලක ශක්තිය බවට හරව ගන්න දැන නැතිකම තමයි මේ හියටස් එක තමයි මේ කැටලිටික් ඉෆෙක්ට් එක විතරයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඒ නිසා සතිය තියනවා නම් ප්‍රධාන දේ කලබල වෙන්නේ නැහැ. එයා දන්නවා මෙන්න මෙතන අපහසුකම්පත් වෙලා තියෙනවා කියලා. ඒකට උත්තරය එතකොට සම්පජඤ්ඤය අවිල කරලා දෙනවා. තව එක ප්‍රශ්න වහන්සේ මේ තව අතු ප්‍රශ්නයක් අහනවා. එතකොට ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් සතියින් ඉන්න වෙලාවක <clears throat> හරි මොකක් හරි අවස්ථාවේදී යම් කිසි කෙනෙකුට ද්වේෂසිතක් පහළ වෙනවනේ. එතකොට කොහොමද සති සම්බන්ධයන්නේ එතන ක්‍රියා කරන්නේ? ඒකේ මේ සතිපට්ඨානේ හතරවෙනි සතිපට්ඨානේ නීවරණ පබ්බේ තියෙනවා. අජත්තං අජත්තං ව්‍යාපාද චිත්තං අජ්ජත් අත්තිමේ අජ්ජත්තම් ව්‍යාපාද චිත්තෝති පජානාති කිය. තමන්ට ව්‍යාපාද හිතක් ආවනම් සතිය තියෙන කෙනාට මගේ අභ්‍යන්තරයේ ආධ්‍යාත්මයේ දැන් සත් ද්වේෂය ආවා කියලා දැනගන්න. එච්චර සතියෙන් කරන්නේ. ඉතින් ද්වේෂය ආවයි කියලා දැනගන්න එක මේ අපි කරන සත්‍ය මේ සම්මාදිට්ඨි සූත්‍රයටත් හරි වටිනවා. මොකද ද්වේෂය ආපු හිතේ රාගය තියෙන්නම බෑ. ඉතින් යාට හරි සතුටක් තියෙනවා. දැන් ද්වේෂය කියන්නේ රාගේ නෑ. හරි ද්වේෂය තියෙනවට පශ්චාත්තාප වෙනවා වගේම මුළු අම්මේ මුළු බංසාරෙට බැඳෙන රාගේ මේ වෙලාවේ නෑ. කොහොමද එතකොට කියලා ද්වේෂය තියෙනවට රාගේ නෑ කියලා දන්නවනම්. ද්වේෂය තියෙන හිත කවදාකවත් නිදිමතෙන්නේ නෑ. ද්වේෂය තියෙන හිත අතීත අනාගතයට යන්නේත් නෑ. ද්වේෂය තියෙන කියලා දන්නවනම් සැකේකුත් නෑ. නීවරණ පහම නෑ. රාගයවත් එච්චරයි. ඉතින් එතකොට ඒව ධර්ම බවටපත් වෙලා. ඒ කියන්නේ සතිය එච්චර දියුණු වෙලා තියෙනවා. ද්වේෂයේ තියෙනලායි ද්වේෂයේ දන්න එක තමයි අර තියෙන ලොකුම අරසාව. එතකොට කැල්කියුලේට් කරලා පෙන්වන්න පුළුවන් රාගය ඇත්තෙම නැහැ, කාමච්ඡන්දේ නැහැ. ද්වේෂයේ තියෙන එක දන්නවා. නිදිමතක් ඇත්තෙම නැහැ. නිදිමතක් ඇඟට දැම්මත් වෙන්නේ නැහැ වෙලාවේ. අතීතනාගතයට යන්නේ දැන් මෙයාට කරන් ද්වේෂය මුව කණ්ඩ ඉතින් මෙතරම්ම වැඩේ. අරේ මේ පණින්න බෑ. සැකේකුත් නෑ මේ රාගෙද මෝහෙද මොකක්වත් නෑ. මම දන්නවා ද්වේෂය. ඉච්චරයි. ඉතින් ඒක එතකොට නීවරණ පාපයක් විදිහට නෙවෙයි දාලා තියෙන්නේ. එතන දාලා තියෙන්නේ නීවරණ ධර්ම වෙලා. ඒක ධර්මයක් වෙලා. ඒක චිත්තානුපස්සනාවේදී පෙන්නනවා සරාගං වාචිත්තං සරාගං චිත්තං ච පජානාති තදෝසං වාචිත්තං සදෝසං චිත්තං ති පජානාති. ඒක දැනගන්න එකයි මම දාන ප්‍රශ්නක් ඔයාලට මේක මේ මේකක් වශයෙන් ඩිබේට් එකක් විදිහට ආස්වාස වෙලාවේ ආස්වාසය දන්න එකයි ද්වේෂය තියෙන වෙලාවේ ද්වේෂය දන්න එකේ කියන දැනුම් දෙකේ වඩා හොඳ දැනුම කොයි එකද කියලා. මම හිතන්නේ ද්වේෂය දැන් තියෙනවා කියලා දැනගන්න එක හොඳයි. මොකද එයින් යහට අකුසලයක් වෙන්නේ නැහැ නෑ ආනාපාන දැනගන්න එක නියුට්‍රල් එකක්. ද්වේෂය කියන්නේ එන වලියක්. ඒක දැනගන්න එක නියුට්‍රල් එක දැනගන්නට වැඩිය හොඳයි. ඉතින් එවන ඇයි ප්‍රශ්නේ අහන්නේ? ඒක හරියට දැනගන්න දැන් දැන් දැන්නයි කියලා හිතනවා. නෑ. ඒක නම් මට තේරෙනවා හොඳටම. මොඩි කියලා කියන්නේ මොඩ කියලා ඉලා අපි අපි පාවිච්චි කරනවා. නෑ නෑ අපි මම කවදාකවත් නෑ මම එකම ප්‍රශ්නයක්වත් අහක දාන්නෙත් නෑ මම පුළුවන් තරම් කොහොම හරි දානවා ඒකල්ල ප්‍රශ්න කරුට ප්‍රශ්නේ බාර දීලා නිකන් ඉන්නවා. ඒ නිසා ද්වේෂය තියෙනවා දැනගත්ත දවසේ ඒ මනුස්සයා සාන්තුවරයෙක්. රාගය තියෙනලාදී රාගය කියලා දන්නවනම් ඒ මනුස්සයා සංසාරේ මිදිච්ච මනුස්සයෙක්. නිදිමත තියෙනලා නිදිමත තියෙන කියලා දන්නවනම් උත්තර හොයන්න යන්න එපා. ඉතින් මට අද නිදිමත තියෙන මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නේ මේකයි ස්වාමීන් වහන්සේ. වලි වලියට වලියට වගේ සමහර වෙලාවට ඒ දැන් ද්වේෂසිත එනවා. හැබැයි ඒක අභිභවා යනවා සමහර වෙලාවට. ඒ වගේම තමයි රාගසිත. ඒක අභිභවා යනවා. හැබැයි ඒ යන සිතුවිල්ල Taman දකින්න පුළුවන් නම් සමහර වෙලාවට ඒක ඒ ක්‍රියාව නැති වෙලක් යනවා. ඒක ඒක නිසා ඔයාම ඒ උත්තරේ දී ගන්නවා. ඒක නිසා මම ඒක වර්ණ ගන්න ඕනේ නැහැ. ද්වේෂයේ තියෙනවා ද්වේෂය බව දන්නේ නැති වුණොත් කියන එකත් එක සාකච්ඡා කරන්න. ද්වේෂයේ තියෙනවා ද්වේෂයේ තියෙන බව දන්නේ නැහැ. ද්වේෂය තියෙනවා අභිභව යන ද්වේෂයක් තියෙනවා සාමාන්‍ය දෝෂයක් තියෙනවා. ද්වේෂය කියන එක දන්නේ එකද හොඳ නොදන්නේ එකද? මයිලක දැන් ද්වේෂය තියෙන ලායි ද්වේෂය කියලා දන්නේ එකද හොඳ? මයිලක ද්වේෂය තියෙනවද කියලාවත් දන්නේ නැති එකද හොඳ? ඒ නිසා කියනවා ඔළුවේ කැන්සර් එකක් තියෙනවා. කැන්සර් එක දන්නේ නැති එකද හොඳ කැන්සර් එකක් තියෙනවා කියලා දන්නේ එකද? <laughs> නත් කිසිම දොස්තර කෙනෙකුට අයිතියක් නැහැ කැන්සර් පේෂන්ට් කියන්න නොකිය ඉන්න. කියන්න ඕනේ. මොකද වෛද්‍ය ශාස්ත්‍රය පිළිගන්නවා කැන්සරක් තියෙන බව තියෙන දැනගන්න එක අත්‍යවශ්‍යයි කියලා. වසංගණ්ඩ අයිතියක් දොස්තරට නැහැ. ඒ නිසා මොන දේ වුණත් ඒ තියෙන බව දැන ගැනීම එකක් නොදැන ගැනීම එකක් නොදැනීම තමයි ලොකුම පාපේ. අවිද්‍යාව තමයි සීළු පාපයන්නේ මුල. ඒ නිසා මොනම දෙයක්වත් දන්නේ නැතුණා. දන්නේ දේ රත්තරන් වෙන්න ඕනේ නැහැ, බුදුහාමුදුර වෙන්න ඕනේ නැහැ, ප්ලැටිනම් වෙන්න ඕනේ නැහැ. ඇති දේ ඇති ඇති විදියට දන්නවනම් නොදැනීම නෑ හිතන. අවිද්‍යාව නෑ. ඊට පස්සේ යාට උත්තරයක් හොයන්න පුළුවන්. දන්නේ නැත්නම් තාම අන්ධකාරයි. සෝනස ප්‍රශ්නයක් තියෙනවා. ඒ චන්නහ ආපු ප්‍රශ්නෙටම අදාළ එක. එතකොට ස්වාමීන් වහන්සේ කියන විදිහට නම් ද්වේෂය තියෙන මොහොතේ සතිය තියෙනවා නම් මේ ද්වේෂය තියෙනවා කියලා දන්නවා නම් ඒ ද්වේෂය මුල් කරගෙන ක්‍රියාවක් වෙන්න බැරිද හිංසාවාදී ක්‍රියාවක්? එතකොට ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ ඉස්සර කියන සම්පජන්‍ය ඉබේම එනවා කියලා සතියත් එක්ක. ඔය දැන් ද්වේෂය එකක්. ද්වේෂේ වීතික්‍රමණය වෙන කියන එක වෙන එකක්. ද්වේෂය දැනගන්නවා. ද්වේෂය දැනගෙන තියෙද්දිත් වීතික්‍රමණය වෙන්න ඉඩ තියෙනවා. ද්වේෂය කියලා නොදැන වීතික්‍රමණය වෙන්න ඉඩ තියෙනවා. ඡන්න කියනවා ද්වේෂය කියලා දැනගත්තොත් වීතික්‍රමණය වෙන්න තියෙන ඉඩ අඩුයි කියලා. ඒක ඇහුණත් දන්නේ නැහැ. ඒක දී ඇති සාධකයක් නේ. මම දන්නවනේ මේ ගින්දර කියලා අත දැම්මොත් පිච්චෙනවා. එතකොට මේ ගින්දර කියලා දන්නවනේ අත දාන්න නැති වෙන තියෙන chance එක වැඩි. ඒක මානවයට හම්බෙලා තියෙන පොදු සම්පජඤ්ඤා. ඒතර සතිය තියෙන කෙනාට සම්පජඤ්ඤය ඉගෙම එනවා නම් අර මధుරවට කිව්වේ ඒ එක්සැම්පල් එක වගේ සතියත් එක්ක සම්පජඤ්ඤය එනවම නම් එහෙනම් ස්වාමීන් වහන්සේ ලොජිකලි මම බලන්නේ ඩිඩක්ටිව් විදිහට බලන්නේ. එහෙමනම් යම් කෙනෙක් ද්වේෂය තියෙද්දී සති සම්පජන්‍යයක් තියෙද්දි නෑ සති සම්පජන්‍යය විතර කතාවක් නෑ සතිය විතරනේ තාම තියෙන්නේ ඔව් නමුත් දැන් මම අහන්නේ දැන් සතියත් සමග සම්පජන්‍ය ඉවේ වෙනවා නම් සතියක් තියෙනවා එතකොට මම දන්නවා මේ ද්වේෂය මේ වෙලාවේ තියෙනවා කියලා එහෙනම් සම්පජන්‍ය අනිවාර්යෙන් තියෙන්න ඕනේ එහෙමනම් ඒ පුද්ගලයාට පුළුවන් මේ සති සම්පජන්‍යයක් තියෙනවා දෙකයි සති දිනන සම්පජන්‍ය තියෙනවා එහෙමනම් එයා හිංසාවක් කරනවා ද්වේෂ නිසා ඒක වෙන්න පුළුවන් වේසන්වින්සා වෙනවා. එතකොට pros and cons ඔක්කොම යදන්නවා. මම එක මට්ටමන්නේ කට්ට දෙකක් පනලා තියෙනවා. එකක් තමයි ද්වේෂයේ තියෙන බව දැනගත්තා. දෙක ද්වේෂයේ වීතික්‍රමණය වුණා. වීතික්‍රමණය උනේ මගේ පාලනකින් තොරව. එයාගේ කැමැත්තක් කියන එක මෙතන නැහැ. ඒක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. සාමාන්‍ය වෙන්නේ නැහැ. මනුෂයා ස්වභාවයෙන් හොඳයි. ඒක වෙන්නේ ආවේගයට යනවා. මල පනිනවා. විතික්‍රමණය වෙනවා. විතික්‍රමණය වුණාට පස්සේ යා ඒ සතිය දන්නේ ද්වේෂය දන්නේ නැතුව වීචක්‍රමණය දන්නේ නැති කෙනාට වැඩිය එයා මේ වගකීම සිද්ධිය පිළිබඳ වග වෙනවා දැන්. pros and cons එනවා මෙන්න පුතේ වැඩි. ඔක ඔය ආයුධය අතේ තියාගෙන කොයිලාපත් වෙයිද දන්නේ නැහැ. පත්තු වුණොත් උඹට ආපහු ගන්න බෑ. පත්තු වෙන්නේ උඹේ වීල් එකට නෙවෙයි. ඒ සීරීස් එක නැත්නම් ධර්මතාවයට වෙනවා. කියලා එයා ද්වේෂයක් දන්නවා ද්වේෂය ආධිනවක් දන්නවා. හැබැයි ද්වේෂය වෙලා පීතික්‍රමණය වෙtti නැති කෙනාට එච්චර නොලෙජ් එක නැහැ. ඒක තේරෙනවද වන්දා? වීති ඒ කියන්නේ ද්වේෂය වෙලා ද්වේෂයේ වීතික්‍රමණයත් වෙලා pros and cons දන්නේ කනට වඩා අඩු දැනුමක් තියෙන්නේ ද්වේෂය ඇවිල්ලා වීතික්‍රමණය වෙච්ච නැති කෙනාට. ඒකයි අඟුලිමාලට මහේධාක්‍ය මහරහතන් වහන්සේ කියලා කියන්නේ කහලා තියෙන්නේ අය මොකුත් නැහැ. මුළු සාසන ඉතිහාසෙම තියෙන්නේ. චණ්ඩාශෝකලාගේ දුටු ගමුලාගේ යුගයක්. ඒගොල්ලෝ සීමාවක් නැතුව පව කරපු අය. ඊසාවේ මේ මීතරල ඉතර තිබුණ වැඩ පිළිලක් ඔය මිරිදී මාළු නතර කිරීම සඳහා හරියට මහන්සි වුණා මේ අපේ වීරත්න මහත්තයා. ඒතර ප්‍රේමදාස මහත්තයා හිටියේ. ඊට පස්සේ කියලා තිනවා ඔබතුමා රාජ්‍ය කරන කාලේ මේක කෙරෙන්න ඕනේ. මිරිදී මාසු නතර ගන්න ඔබතුමා අනිවාර්යයෙන්ම ධර්මාශෝක කෙනෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රේමදාස කළා මම චණ්ඩාශෝක කෙනෙක් වෙලා ඉඳලා නැහැ කිව්වා. <laughs> ඔන්න දේශපාලන කියන්නේ ඔන්න ඕම එකක්. ඔය දෙන්න හදන හැම නම්බුවකම තියෙන උට කුත්තුවක් දාන එකයි තියෙන්නේ. ඉතින් මගේ වෙචාල මට කියනවා සාසනය හරියන්නේ විපස්සනාව හරියන්නේ කඩප්පුලියන්න විතරයි වගේලු පේන්නේ. ඒ ඉනෝසෙකින් දැටි පුදුමාකාර කඩප්පුලි වැඩ කරපු මිනිසෙක් මම. හිතාමතා අනිවාර්යයෙන්ම දැනගෙන මේක වැරදි කියලා කරලා තියෙනවා. ඇයි කියලා දන්නේ නැහැ. ඒ යාළුවෝ දන්නවා මේක මේක නෙමෙයි ප්‍රකෘති. හැබැයි මේ මට විකෘති කරන්න පුදුම ආසාවක් තියෙනවා. දැන් ඇවිල්ලා මෙන්න මොලේ මේ තිකල Nissan වනේ ප්‍රධාන කර්මස්ථානාචාර්ය සුදු කොට්ටයක් උඩ ඉඳගෙන මෙන්න කට්ටියට බණ කියනවා. ඒ කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ. හොඳ නරක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔක්කොම මම කරනව නෙවෙයි කෙරෙන දේ. ඒක අපේ මානවයාගේ දියුණුව පිණිස හිතසුව පිණිස පාවිච්චි කරන්න දැනගන්න. වසංගන්න කියොත් බෑ. වසංගන්න කියොත් බෑ. සාසනේ වැඩකාරයෝ තේරම උත් කස්තිරංග අහු කට්ටිය. මේගොල්ලෝ ඊට පස්සේ ලේ පිට කපලා දන්නවනේ. ආ ඊට පස්සේ හිටියානම් හිට්ලර්, හිටියානම් ප්‍රභාකරන්. හොඳම කැන්ඩිඩේට්ස්ලා දෙන්නේ. ප්‍රභාකරන් ඉන්න වෙලාවේ හරියට මහන්සි වුණා ධම්මනිසන්ති ආමඳු යන් ඕනේ මගුලක් වෙන්න මනස ගිහිල්ලා කතා කරමු. මේක කරන්න පුළුවන් මරන්න නැතුව. උඩ පුදුම හැකියාවක් තියෙනවා. අපි වගේ කොම්ප්‍රොමයිස් නැහෙනි. කරන්න ඕන නම් කරා. හිට්ලරුත් එහෙමයි. මට උඟක් කියන්නේ ප්‍රොෆෙසර් පරාක්‍රම ෆර්නෑන්ඩෝ. එයා කතා කරනකොට කිව්වා හිටියනම් ගිහිල්ලා හම්බෙලා කතා කරන්න වටිනවා. අපි හැම වෙලාවෙම කොම්ප්‍රොමයිස් කරනවනේ අරකට මේකට. හිට්ලර් ගා නෝ කොම්ප්‍රොමයිස් නේ. තීන්දුවක් කරනවා නම් තීන්දුව යා. ඌ කියලා තියනේ යුද්ධ ඉවරයි. ඇසිස්ටන්ට් කිව්වා මට වෙඩි තියලා මරලා ඉවරලා තමයි උඹට මැරෙන්න පුළුවන්. අසං කරවා. මගේ මිනිහ විනාශ කරලා ඉවරනකොට තමයි උඹට සීදී නස ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මාව මරලා හිටපන්. එච්චරම තමයි. ඉතින් එහෙම දෙයක් අපිට කරන්න බෑනේ. ඒ නිසා මේ කෙලවරට මේ යන්න ඕන කෙලවරට ගියාට පස්සේ ඒක සුබ නරක හොඳ නරක මොකක්වත් නැහැ. දැන් නොලෙජ් එකක් තියෙන හැබැයි ඒක පාවිච්චි කරනවා ඊට පස්සේ මේ හිතක හැටි තේරුම් අරගන්න. ඒක නිසා නීවරණ ටික නීවරණ ධර්ම බාටපත් වෙනවා බොජ්ජංග වලට යනකොට. ඉතින් අපි සදාචාරවාදියා නීවරණ ගැන හදාරන්න කැමති නැහැ. එයා හිතනවා චන්නහන මුළු පද්ධතියම තියෙන්නේ ද්වේෂය කියන එක හොඳ නෑ. ඒක දැන ගැනීමත් හොඳ නෑ කියන අදහසින් තමයි ප්‍රශ්නාවලිය එන්නේ. ඔය මේකට ගැහුවට පස්සේ World Trade Center එකට ගැහුවට පස්සේ පොත් හතක් ලිව්වා six detrimental emotions කියලා. ඒකේ ඇංග කියන එකට පොත ලිව්වේ ටූර්මන්. ඒක ලියලා තිනවා I will never hate I will never hate hate ever. ද්වේෂිත ද්වේෂ කළ වැඩක් නැහැ. ඒකට වැඩෙනවා. ද්වේෂය හදාරන්න ඒක හදාරන්න බෑ ද්වේෂය නැති වෙලා. ඊයේ එක හදාරලත් බෑ මෙයාගේ හදාරලත් බෑ. ඒක ලේ පිට එනවනේ. ආවට පස්සේ දැනගන්න ඕනේ මෙයා රාගය ආවට වැඩිය කොහොමද වෙනස් වෙන්නේ කියලා. එතකොට මේ නැත් කරන්න ගියොත් එහෙම එයාට හදාරන්න බෑනේ. මෝහෙත් එක කොහොමද වෙනස් වෙන්නේ? මේ මේ රාගය, ද්වේෂය ඇවිල්ලා ලී කැවුතු කණ්ඩ කළු කැවුතු කණ්ඩ තද වෙලා. ඒක ඉන්නකොට බලන්න මේක රාගයට වැඩිය වෙනස් වෙන්නේ කොහොමද? මෝහෙට වැඩිය වෙනස් කොහොමද? අද්වේෂයට වැඩිය වෙනස් වෙන්නේ කොහොමද? ඒක ගැන හදාරනවා කිව්වම මේක මේක බුලට් වැඩක් නේ. ඒක තමයි විපස්සනා අන්තිමට තියෙන ඒ කියන්නේ ෆයිනල් එක්සෑම් සෙමි ෆයිනල් නේ ෆයිනල්. ද්වේෂය කියන්නේ ඥානෙ. ඥානෙ තියෙනනම් ද්වේෂය තියෙනවා ද්වේෂය තියෙනනම් ඥානෙ තියෙනවා ඥානයේම නියොන් සහෝදරයට තමයි ද්වේෂය කියලා කියන්නේ. දෙන්න අයින් කරන්න යන්න එපා. සම්ප්‍රදාය දැන් ඒකටම එක් විදිහකටත් අදාළයි මම හිතන්නේ. දැන් හඳුරෝ ගොඩක් කලාවට දැන් අපි භාවනා කරගෙන යන සමහරවල්ලාට බ්ලැන්ක් ස්පොට්ස් තියෙනවා. මේ ප්‍රශ්නෙත් කියුණා මුලින් ඉස්සර දිග බ්ලැන්ක් ස්පොට්ස් තිබුණා. පස්සේ ඒවා ටික ටික අඩු වුණා. ඒකට හඳුරෝ ගොඩක් කලාවට අහනවා දැන් මේ බ්ලැන්ක් ස්පොට්ස් වල තියෙනකොට තියෙන සතියද හොඳ නැති වෙලා තියෙන සතියට හොඳ කියලා. එතකොට අපි කියනවා ඇති වෙලාවේ තිබිච්ච සතිය හොඳයි කියලා. නමුත් ඒ වෙලාවේ අපිට තියුණ සතිය ගැන ඒ සතිය කොයි වගේද කියලා කියන්න තරම් අපිට ඒ සතිය ගැන සතියක්. එතකොට දැන් පහු වෙනකොට වෙන්නේ අත් වශයෙන් ඒ බ්ලැන්ක් ස්පොට්ස් අඩු වෙනවා කියන්නේ අර තිබිච්ච බ්ලැන්ක් එක දෙපැත්තෙන් අඩු වෙලා ඒ අතරේ වැඩි වීමක්ද ඒ වැඩි වීම ඇතුළත දැන් ඔය ඊට පස්සේ දවන තවන ගති ඒවයින්ද වෙලා තින්නේ කියලා ප්‍රශ්න ඉස්සෙල්ලා මම මේ එකක් කියන්න. එතකොට මම හිතන්නේ ප්‍රශ්නේ වර්ණ ගන්න පුළුවන්. අපි අරුණට ඉස්සලා ඉන්නේ සම්පූර්ණ කරවලේ. අපි බොහොම හිරිකිතේ හීතලේ බලා ඉන්නේ කෙලවරක් පේන්නේ බණ අන්ධකාරේ. ඒකට අරුණ නගිනවනේ. <clears throat> අරුණ නගිනකොට ආලෝකේ එනකොට තිබුණ අන්ධකාරයට මොකද වෙන්නේ? එතකොට ඒ දෙකම එකනේ. ආලෝකය වැඩි වෙනවත් එක්ක අන්ධකාරය. දැන් තිබුණ අන්ධකාරය කොහෙද ගියේ? එන්නේ අඩු වෙලා ගිහිල්ලා ඒව අපිට නොපෙන්න පැති වලට ගිහිල්ලා අන්ධකාර ඇලිය වැඩි වෙනවා. ඉතින් මේ වගේ වේගන යනකොට අපි මෙතෙක් කල අන්ධකාරයට තිබුණ බය දැන් නැතුව යනවනේ. දැන් ඉතින් දවස උදා වුණා. අපි දන්නව හැන්ද වෙනකොට කාපව වෙනවා. ඒ වුණාට අර ආලෝකේ පහළ වුණාට අපිට අන්ධකාරය පිළිබඳව තිබුණ ඉතින් අපිට කී තැගි ඉස්සර තිබුණේ කෑලි කපන අඳුරක්. දැන් එන්නේ එන්නේ අන්ධකාරය අඩු වුණා. ඉතින් එතෙන්දී මම ඔය කරු ප්‍රකාශයට ගත්තොත් මම කියනවා මේ අන්ධකාරයේ තියෙන හිරිකිත බය ලැබෙනතුරු ඒ ගතිය නිසානේ අපිට මේ අත්දැකීම ලැබුණේ. එහෙම නැත්නම් ආලෝකයෙන් අපි ඉරිලියට පස්සේ නැගිට්ටනම් අපි උදයන් ඉඳලා අපිට මේ අත්දැකීම ලැබෙන්නේ නැහැ. නිසා අපි ඉස්සලා අන්ධකාරයට ප්‍රිය කරන්න ඕනේ. නැත්නම් අන්ධකාරය තමයි අපිට මේ ආලෝකයේ තියෙන කානිසංශ පෙන්වන්නේ. ඒ නිසා අන්ධකාරයේත් අවදියෙන් ඉන්න ඕනේ. අපි කරන්න දෙන්නේ අන්ධකාරයක නැති කරන්න උත්සාහ කරනවා. ඒතර අපි විකෘතියක් නේ එතන තියෙන්නේ. ඒ නිසා අන්ධකාරය පිළිබඳ අවදිය ඇත්තටම කියනවනම් ආලෝකයේ අවදියට වැඩිය සෙල්ලක්කාර අවදියක්. ඒක කියලා දෙන්න අමාරුයි. ඒක ඔක්කොමලා කියන්නේ නෑ නෑ ආලෝකය තමයි හොඳ ඒක. ඒක සිස්ටයි. ඒක තේරෙනවා. අන්ධකාරය බෑ කියලා. ඉතින් යාට කවදාකවත් ආලෝකයේ වටිනාකම සාපේක්ෂව වැටහෙන්නේ නෑ. ඒක වැටෙන්න අන්ධකාරය දැනගන්න ඕනේ. ඉතින් නිසා භාවනාදි කරන්නේ අපි දන්න අපේ අරමුණේ විතරක් ආලෝකය පහල කරන ජීවත් වෙනකොට එමීට ආත්පසු විශාල අන්ධකාරයක් තියෙනවා. මේ පැත්ත බලන්නේවත් නැහැ. නමුත් මේ ආලෝකයේ හිමීට මිට මිට වැඩි වෙගෙන යනකොට අන්ධකාරය අඩු වෙනකොට අපිට විශ්වාසයක් ඇති වෙනවා මේ නැති වෙන්නේ ඉස්සෙල්ලා මේ නැති වෙමින් යන අන්ධකාරය පොඩ්ඩක් බැලුවොත් හොඳයි නේද කියලා වගේ අපි ළඟ සෙල්ලක්කාරකම් මතුවලා ඉන්න පටන් ගන්නවා. එතකොට කියනවා ඔය ආලෝකය පිළිබඳ දැනීමට වඩා ගොඩක් සෙල්ලක්කාරයි අන්ධකාරය පිළිබඳ දැනීම. ඒක කිසි කෙනෙක් අගය කරන්නේ ඒක ගඟ දිගේ ඉහළට පීනන ගතියක්. ඒක එන්න තෑයෙන විශ්වාසයක් පහළලා තියෙනවා. ආලෝකේන විශ්වාසයක් ඕනේ මේ අන්ධකාරය කියලා මහ ලොකු දෙයක් නැහැ කියලා විශ්වාසයක් ඕනේ. හැබැයි තාම අද්දගලා නැහැ. උරගාලා නැහැ. ප්‍රත්‍යක්ෂණය කරලා නැහැ. එතකොට යනවා අන්ධකාරයත් හොයන්න. ඒ ඒක පුදුම සෙල්ලක්කාර වැඩක්. යනකොට ආයුධ ටික අතේ තියෙන සතිය තියෙනවා. මේකට මුණ දෙන්න ඕන කියන පෙර සූදානම තියෙනවා. ඔය ඉතින් ඉස්සලා බය වෙච්ච හැටි දන්නවා. ඒ ආයුධ ටිකත් එක්ක යනකොට තිරියන් වෙන්න පටන් ගන්නවා හිත. ඒ කියන්නේ ආයෙ ලදරු මනසක් අපිට ඇති වෙනවා. ඉතින් ඒක මෛත්‍රී බුදුහාමරට නම් ඉන්න ඕනේ නෑ ඒක කරන්න. අපිට බුදුහාමර ටූල්ස් එක දැන් දීලා තියෙනවා. අපි සෑහෙන දුරට ගිහිල්ලත් තියෙනවා. අපි මේ ආයුධ මේ ගාලා තියාගන්න. ආයුධ කුපියේ දාලා තියාගෙන ඉන්න එපා. ඒසොට ආයුධ වලින් වැඩක් නෑ. නිතර මේවා පාවිච්චි කරන එන දෙයක් වරෙන් දැන් මරණ මොහොතදී ආවොත් මොකුත් කරගන්න බෑ. වයසට ගියාට පස්සේ ආවොත් මොකුත් කරගන්න බෑ. ලෙඩ වුණාට පස්සේ මොකුත් කරන්න දැන් වරේ එන්න තියෙන කරදර නින්දා අපහාස තේරම වරින් කියලා බලාගෙන ඉන්නවා නම් බුදුමාකාරයි ඒක කියවන්න බෝධිචර්ය අවතාරයේ වෙන අම්බිනි පරිච්ඡේදේ ඒකේ සාන්ති දේවපාදයන් කියනවා මම සංසාරේ කරලා තියෙන අකුසල් ටික මට මනින්න බැරි තරම් ඒ නිසා ඒව ගෙවෙන්න නම් දැන් මේ හයිය හති තියෙන ලයි ගෙවියක් මම කිසිම අකුසලයකට ඊට පස්සේ තරහ වෙන්නේ නැහැ මම දන්නවා ඒක පිනක් කියලා මොකද මම ආඩ්‍ය වෙලා ඉන්න වෙලාවනේ දැන් සතිය තියෙනවා ලෑස්ති තියෙනවා බණින්න තියෙන කට්ටිය බණින්න මට ණය දීලා තියෙන කට්ටිය ඉල්ල ගන්න මගේ ගහන්න දිනකට ගහන්න මූණට කියලා ගහන්න නිඳා කරන්න මට ඒසර මම දන්නවා මම ගමනක් යනවා කියලා ඒක තේරෙනවලු පස්චිම භවිකයට අසාධාරණ කරදරේ ඉන්න පටන් අරගන්න එයා දන්නේ ඒක සුබ නිමිත්තක් කියලා ඒකේ සුබ නිමිත්තක් මේ ඔක්කොම accounts balance කරන්නයි හදන්නේ. එන්න පටන් ගන්න. ඉස්සර නම් මේ පොඩි දේවල් කරනකොට මෙච්චර සිල් අරගෙන ඉන බලන්න මට අරක සිද්ධ වුණානේ මට බඩේලිය ගියානේ මට කැස්සක් ආවනේ වැස්සක් ආවනේ චරිචුරු ගන්නනේ. භාවනා කරන්න යන්න දෙන මේ ඉන්න තරමට හොඳයි. ඒක හරහා යන්න එපා කවදා හරි. ඒ නිසා එන්න බෝල දාන දින හරි ඔක්කොම ස්ක්‍රූ බෝල්ස් දාපන් බවුන්සර් එවපන්. අපිට කියද හැකේ මට සෙන්චරියක් ගහන්න ඕන මචං හොඳ බෝල ටිකක් එවපන් කියලා. මාරට කියයි කිව්වේ. දෙබ්බයක ඔය නික පුළුවන් නම් අයියන්ටි මරණ සැටි මම පෙන්වන්නේ කියලා නැද්දුම්බන්න කියව වචනේ කියන්න ඕන. අම්මගේ ධාරි කොටේ එල්ලෙන්න ගියොත් කැතයි ඒත් මැරෙනවා. ඒත් මැරෙනවා. අයියන්ටි අපි ඇවිල්ලා ඇහැලි පොර පරපරාව. ඔබ පොඩ්ඩක් හිටපන් මම ඔබට පෙන්වන්න මැරෙන්න. ගහලා දාන්න මේ ඔබ එක සැරෙන් කපන්න ඕන බෙල්ල හරිද? මම පන්සිල් පද කියපුවා එක සැරෙන් කපන්න. එහෙම කියනකොට පත්තිරුපින රජුරණ මොනවද හිතෙන්නේ? අනේ වගේ නිකන් ලොකු බණ්ඩ වෙන්න එපා. අඬන්න එපා. අම්මගේ දහරි පොට එල්ලෙන්න එපා. එල්ලෙනවා ඒක තමයි හැටි. හැබැයි අපිට මැද්දුම් බණ්ඩ ඉන්නවා. මැද්දුම් බණ්ඩ වෙන්න ඕනේ. මරණ හැටි මම පෙන්නන්න එන්න තියෙන කරදර එවන්නකෝ. ආනන්ද මේ මේ කවුද මේ නාලගිරිය යතා රාකල 16ක් පොරෝලා උඩේ උඩ තියාන මේ මේ කන් දෙක දිග අරගෙන අලු ගසාගෙන එනකොට ආනන්ද හාමුදුරන්ට ඉඳ ගන්න බැරිලු දා පොඩ්ඩකින් බුදුහාමුදුරු කුඩු කුඩු යනවා. ඉතින් ආනන්ද හාමුදුරු ගියලු ඉස්සරහට. බුදුහාමුදුරු ඔය කා මෙහෙवला තියෙන ආනන්ද උඹ වෙනුවෙන් නෙවෙයි මං වෙනුවෙන් උඹ වැතර පළේ. ආයසරටි ඔකලෙන්ට ආනන්ද හාමුදුරන්ට මොන විදියෙන්වත් හිතා ගන්න බැරිලු මේ සුකුමාර දේහය මේ රාකල 16ක් බීලේන ඇත පොඩි කරන හැටි බලන්න බැරුව ආනන්ද ආයසරට ගියලු. ආනන්ද ඔය සතායේ මෙහෙवला තියෙන උඹට විරුද්ධව නෙවෙයි. උඹ පැත්තකට වෙනවා. යනකොට අම්මා කෙනෙක් පැනලු දඩස් දාලා පයින්නකොට බබා වැටුණලු. ඇතා ගියා ඊට පස්සේ ඇතා ගමේ ඕකෙන් ඇලවිලා වරෙන් ඕකට ඔබ මෙහෙवला තියෙන්නේ. ඇතා බබා වටින් ආවලු. අදිකල මාසින අම්බත් ඇතා. මහත් ඇතා. බොය වැඩින් අපායන්. රාකල 16ම හිඳුනලු. තන ගැහුවා. නෑ නෑ ඒක ඒක තියෙන්නේ මම කියවලා නෑ මොකද්ද මේ පූජාවලියේද ඒකේ ඒ තරමටම ලස්සනට ඒ ස්වාමීන් වහන්සේ ලියනවලු ඒක. ඈතින් දූවිසි විසුරුවාගෙන එන ඇත් රජය මෑතින් පොහපලෝ සනසනසා වඩින බුදු පියාණන් වහන්සේය. ඈතින් හොඬල ඔසවාගෙන ඈත දිහා බලන බුදුසසුන් බිම net ලාගෙන වඩින බුදුරජාණන් වහන්සේ කියලා ඒක නිකන් චිත්‍රයේ ඇඳලා පෙන්නනවා. ඒ තාම විශ්වාස නැහැ මේ මෙච්චර කියලත් මෙච්චර කියලත් තාම විශ්වාස නැහැ. ඒ නිසා එන්න තියෙන්නේ එන්න අරින්න. හැබැයි ඉල්ලගෙන ගන්න එපා. ඒ කියන්නේ මයි ළඟට මට මෙහෙම ගහපන් අනම නෙවෙයි. පැමුණාට පස්සේ බලන්න මේ එවිල්ල තියෙන එක අසාධාරණ දෙයක් නෙවෙයි. ලෝකේ වෙන්න තියෙන දෙයක් වෙලා තියෙන්නේ. ඊගාට මොකද්ද උඹට කරන්න ඕනේ? ඒව ගැන ජාතක හොයන්න යන්න එපා. මට next ඒකයි විපස්සනාය පුරුදු කරන්නේ මේ අපි මේ මේ මේ අම්මා හරිපොට පිටිපස්සේ තියාගෙන බබා බය වෙන්න එපා මම ඔයා ගැන බලා ගන්නම් කියන ඒ බයිල නෑ මේකේ. අපි අපිට අපි කියන්නේ ලබා උපන් හැටියට බබා හම්බ වෙන්නේ. ඉතින් ලබා උපන් හැටියට වැඩි කරන්න යන එකයි තියෙන්නේ. මේ අන්තිම ප්‍රශ්නේ මම මේක මුලින් කරන්න හිටියා පස්සේ අන්තිමටම දැම්මා. ඉංග්‍රීසි වලින් කියන ස්වාමීන් වහන්සේ. මඩබල් ජම්ම ජීවත් Amadro. This session of sitting meditation, I took my time being aware of the sitting posture. I waited until I felt present for a long time before moving my awareness to the breath. My mind was on the in breath and out breath. I was aware of the cool air flowing in, in and my chest rising and then my chest falling with the out breath. I was able to hold my awareness on the primary object for some time without any distraction. I felt a rush of energy filling my body. This energy stayed with me. However, I noticed that after a while, my eyes wanted to open. I had to force them shut. I was trying to find the beginning, middle, and end of the breath, but before I could succeed, I gave in and, my, and opened my eyes. I felt wide awake. I stayed with my eyes open for some time. I took at the time before closing my eyes to meditate again and it was 8:37 p.m. So I assume the meditation experience I described must have, must have been around 30 minutes. Please give your guidance and what I should do if this experience happens again. Theron sir? So this, uh, this can happen in walking meditation because you are do walking while open eyes. So your attention is to keep the uh, <coughs> mindfulness with the soul which is touching the earth. Both of them are hardness, softness, uh, heaviness, lightness, like earth element. And again, all of a sudden, specifically when you are at the end, when you are turning, the consciousness can jump into the eye. And then now you are no more with the body consciousness, you are with eye consciousness. And you are a seer, not a walking person. And under such circumstances, you can be aware, I am supposed to be with my leg, but I know I am eccentric, I am no more with the primary object, I am in observing, seeing. Consciousness is in the eye sensitivity rather than the body sensitivity. That understanding can happen. When such under such circumstances, you may think about coming back to the body sensation, or if your mindfulness is fully, <clears throat> how do you call, with the confidence, still you can be aware and seeing, no problem. If you wish, you can go back to the body also, but you can keep in seeing. Under such circumstances, the Buddha says, if your mindfulness is very steadfast, the enjoyability of seeing object is less and less and less. You can't entertain it. Instead, you can either come to the leg or you can be with the uh, eye sensitivity. Exactly in the sitting meditation also, you feel like bursting and opening eyes and then you can see objects. And you know your mind must be with the breath or the chest. But you can see the visual objects. Sometimes these visual objects started to be scattering off, appear like that photo, mystified, and sometimes appear like droplets, pixels like. When you, if that happen whenever the mindfulness is quite steadfast. So therefore, they are, if you know now, my attention is with the, not in the body tactile sensation, but on the visual objects. As far as you know, don't rush to back to bring it back to the breath. Just see, this is not what I expected. This is not my will. This is not my volition. The eye-opening happened. Now I am giving an equal chance. But if you have, if you do not have a steadfast mindfulness, if you are a beginner, better to bring it to the breath. Otherwise, uh, just let it happen. Either way, choicelessly be aware. Either I can be a seer or I can be a person breathing. Next time, go prepared for both if you have steadfast mindfulness. Otherwise, bring the attention back to the primary object. It depends on the acquaintance or your experience your trial and error experience before. So there is no hard and fast answer for this kind of questions. It depends on your the state of mindfulness. It's time up. හොඳයි එපනම් අපි අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල හිමාව මෙතනින් සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සීල ජනාඩම තෙරුවන් සන්නයි අපි තුනමාට රැස් වෙනවා නැවත පරියංග භාවනාව.